ග්‍රාම්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ මේකද නිස්තරණ වදන්තයේදී යෝගාචරිතක දින ධර්ම දේශනාව අවබෝධ කරගන්නවා භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සක්ඛෝ උජුච සූසුචේ සුවචෝ චස්ස මුදුවනතිමානී සන්තුස්සකෝ ච සුබරෝ චේ අප්පකිච්ඡෝ ච සල්ලෝක වුත්ති සන්තේන්ද්‍රියෝ ච නිපකෝ චේ අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ තීති ආසනත් ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි ඥානිකුත් වාසක මහතුරු සම්බන්ධ කරගෙන සතිපතා චාරිත්‍රානුකූල පවත්වාගෙන ඉන්නම ධර්මදේශනා වාරේ අදත් එක අවස්ථාවක්. අපි මේ දේශනා මාලාව සඳහා වෙනත් අවස්ථාවල් වල වගේ එක සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ඒ සූත්‍රයේ අනුව දේශනා මාලාවක් පැවැත්වීම තමයි ඊකටම කරගෙන ආවේ. ඒ සඳහා මේ දැන් පවත්වන දේශනා මාලාවට මාත්‍රිකා වෙලා තියෙන්නේ කරණීය මෙත්ත සූත්‍රය. කවුරුත් දන්නේ කවුරුත් කරු කරන ඒ වගේම ගැඹුරක් තියෙන සූත්‍රයක්. කරණීයං අත්ත කුසලේන කියන මේ මුල් වාචන නිසායි මේක වචන බැඳීමක් ඇති වෙලා කරණීය මෙත්ත සූත්‍රය කියලා හදාගෙන තියෙනවා. සමහර වෙලාවට මෙත්ත සූත්‍ර මෛත්‍රිය භාවනා පිළිබඳ සූත්‍රයක් කියලා සඳහන් කරනවා. නමුත් මෙතන තියෙන්නේ අත්ත කුසලය තමයි තමන්ගේ වැඩි ස්වార్థය සිද්ධ කර ගැනීමයි මේ අන්තර්ගතය. ඉතින් මේ ස්වార్థය ඉෂ්ට කර ගැනීම ක්‍රම දෙකකට සිද්ධ කර ගන්න පුළුවන් එකක් තමයි සමත භාවනාවක් වශයෙන් මෛත්‍රිය වැඩි වීමෙන් අනුන්ට තමන්ට හිතසුව සැලසීම සුබ පැත්තෙන් මේ ලෝකේ සතුටින් ගත කරලා අනුන්ගේ සබ පිටස ගත කිරීමේ එක ක්‍රමයක්. එක සමත ක්‍රමයකට වැඩෙනවා. සුභ පරමත්තානම් වික්ඛවේ මෙත්තා චේතෝ යුක්තිං වදාමි. මේ මෛත්‍රී චේතෝ යුක්තිය සුභය පරම කොටකට ඇත්තේ නමුත් ඒක උත්තරින් අපරිවිචාන්තෝ අරිහත්ත්වය ලබා ගන්න තෙක් අරිහත්ත්වය ලබා ගන්නතර පස්සේ මෙලෝ වශයෙන් ඒ සැප විඳීමත් එච්චර උතුම් කළ සලකන්නේ නැහැ. මොකද එළව එහෙම නැත්නම් ලෝකෝත්තර තත්වයේම පරමාර්ථ කරන නිසා. නමුත් මේ ලෝකෝත්තර ආභෝධයේ මේ පිටින් මේ ලෝකේ Tamanටත් අනුන්ටත් හුඟක් කරගන්න අදහස සඳහා මෛත්‍රී සංකල්පය අනිකුත් ආගම් සමග බෙදා හදාගැනීමෙන් හෝ අපේ මේ ගෞතම සී සම්බුද්ධ ශාසනය බොහොම පිරිසුදු තත්යක පවතිනවා. ඒ සඳහාත් මේ අර්ථ කුසලයේ කියන වචනයට අර්ථයක් තියෙනවා. අනිත් එක තමයි ඒ අමුක් අනුත්තර වූ විමුක්ඛය පිණිසම තමන්ගේ ස්වార్థය සලසා ගැනීමේ වැඩපිළිවෙල ඒක නිවන් ගාමී වැඩපිළිවෙල ඒකනම් මේ ගෞතම සී සම්බුද්ධ ශාසනයෙන්ම ආවේනික වෙච්ච අනෙක් අයට හිතා ගන්න බැරි තත්ත්වයක්. ඉතින් අපි මේ අද මාත්‍රකාව වශයෙන් යොදා ගන්නට යෙදෙන සල්ලෞක වුත්ති ගියේ පාර අප්පකිච්ච කියන වචනේ සම්බන්ධ කරගත්තා. අද සල්ලෞක වුත්ති ඒ වගේම තමයි ඉස්සරහට තියෙන සම්තින්ද්‍රිය. එතකොට මේ අප්පකිච්ච සල්ලෞක වුත්ති සම්තින්ද්‍රිය කියන පද තුනම එකතු කරගත්තොත් වඩා ලේසි. ඒ මොකද මේ පද තුනේම අර කියන විදිහට සමථාර්ථය විපස්සනාර්ථය කියලා තුනකට කඩන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ සම්‍යක් සම්බුද්ධ ශාසනයේ දක්වන විදිහට සීලමය ශික්ෂාව, සමාධිමය ශික්ෂාව, ප්‍රඥාවේ ශික්ෂාව කියලා තුනටමත් කරන්න පුළුවන්. ඒ නිසා මේක අවස්ථානුකූලව පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ රුචියට අනුව විවිධ අර්ථකතන සම්බන්ධ වෙලා තියෙනවා. මේ විවිධ අර්ථකතන දැන් Taman ඉන්න අවස්ථාවට ගැළපෙන තාලෙට වටහා ගන්නවා කියන්නේ කොයි පොතේ තියෙන දැනුමට වඩා ආත්පසීම වෙනස්. ඒ නිසා <clears throat> අපකිච්ච කියන කෘත්‍යය කියන්නේ වැඩ අඩුකම. දැන් tempat නැවැත්මක් නැවතිල්ල වැඩ කරන ගතිය. සල්ලෞක බුද්ධි කියලා කියන්නේ සල්ලෞක බුද්ධි අස්සාති සල්ලෞක බුද්ධි. ඒ කියන්නේ අඩු භාණ්ඩ ප්‍රමාණය. භෞභාණ්ඩික ස්වරූපේ සල්ලක සල්ලෞක බුද්ධි කියනකේ අනිත් පැත්ත. සල්ලෞක බුද්ධි කියලා කියන්නේ දැහැල්ලු පැවැත්ම. ඒ නිසා අපේ යෝගාවචර දිනචරියාවේ සඳහන් වෙනවා සහල් පැවැත්ම පැවිදි ජීවිතේ පවත්වාගෙන යාමේ පහසුම ක්‍රමයේ පොතපත බව අධිකෝකට කතා ගැනීමෙන් දැලකීමට වග බලාගත යුතුය. ඉතින් මේක භික්ෂු ජීවිතයකට එහෙම නැත්නම් අනාගාමි අනාගාමික ජීවිතයකට නම් බොහොම ආදර්ශවත් දෙයක්. තියෙන්න පුළුවන් ඒ වගේම එයාට අනුබල හීනකින්වත් හිතන්න පුළුවන් තත්ත්වයක් තමයි මේ අඩුම ද්‍රව්‍ය ප්‍රමාණයකින් යකන ගතිය. නමුත් ගෘහස්ත වාසයේදී අද ඒකට තියෙන නරකම නිදර්ශනේ දක්වනවන ඒ රාජධානි වල දියුණියා ශාමත රාජධානි වල නැත්නම් ලංකාවගේ රටවල් වල තියෙන රාජධානියට ගියාම ඉතාමත් බහුභාණ්ඩික ස්වරූපයක් පේනවා. එක එකන එක එකන තම තමන්ගේ ඒ සුඛ උපභෝග වස්තු පරිභෝග වස්තු සම්බන්ධ කරගන්න එක කොච්චර බහු බෞභාණ්ඩික වෙලා කියනවාද කියනවනම් එකම පාවුලේ සමාජිකයන් අතර පවා වෙන වෙන කාමර එයාට වෙන වෙන ඇඳන් වෙන වෙන කෝප පිඟාන් වෙන වෙන යසද්ද වායිනී රූප වායිනී යන්ත්‍ර පත්‍ර යাদি සෑම දෙයකින්ම කිසිම විදියකට මේ තමගේ සහෝදරයන් සහෝදරයන් සමග හදා බෙදා ගැනීම පහත් තත්ත්වයක් අශීලාචාර තත්ත්වයක් කියන මට්ටමකට පත්වලා තියෙනවා ඉතින් ඒත් ඒ නිසා එක ගයක් ඇතුලේ එක නැත්නම් එක පවුලකට හතර ගයක් ඇතුලේ පවුල් කීපයක් යැපෙන්නාසේ. ඒ වගේම තමයි ඒකම නරකෙට ආදර්ශයට අරගෙන. එහෙම නැත්නම් එවැනි දේ තමයි අද තියෙන තාමත්ම නවීන ක්‍රමයේ කියලා හිතාගෙන සමහර ස්වාමීන් වහන්සේලා පවා ඒ තම තමන්ගේ කාමරේ නැත්නම් තම තමන්ගේ කුටිය සම්පූර්ණ ස්ථානයකට ඕන දේවල් වලින් පුරවා ගන්න ගියාම බහුභාණ්ඩික තත්ත්වයටපත් වෙනවා. එතකොට ඒ සල්ලෞක වූත්‍ති කියන අර සැහැල්ලු පැවැත්ම ක්‍රමයෙන් දුර වෙනවා. ඒ ක්‍රමයෙන් දුර වීම නිසා ආදීනව රාශක් ඉදිරිපත් වෙනවා. ඒ වගේම ඒ ආදීනව ලබාගත යුතු ඒ නිර්ාමිෂ සැප රාශියක් නැතිවීමත් ඒ වගේම මේ ලෞකික බන්ධ කරදර නඩත්තු වල රාශියකට දාස භාවයටපත් වීමක් කියන මේ දෙකම සිද්ධ වුණාට පස්සේ ඉතින් අනේ අපොයි කියන තමයි සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ අන්නතර මුලින්ම ගත්ත වැරදි අදහස නිසායි අපි ස්වාධීන වෙන්න ඕන ස්වෛදී වෙන්න ඕන නිසා අපි ද්‍රව්‍යමය වශයෙන් ස්වා මේ තනි තනියම අපට පත්තල තියෙන්න ඕන කියන අදහස. නමුත් මේට වැඩි හාත්පසින්ම වෙනස් අදහසක් මේ අත්ත කුසලයේදී සපයන. ස්වార్థේ සපයන කෙනා එවැනි බෞභාණික භාවයෙන් බහුමුත්තික භාවයෙන් නැතුව ලහුක ලහු කියලා කියන්නේ ලැහැල්ලු ලුහු නැත්නම් සැහැල්ලු සිංහල උත්තටම හුරු වචනම සැහැල්ලු කියන එක. ඔක මේ පොතේ භාෂාවෙන් ලැහැල්ලු කියලා පාවිච්චි කරනවා. ලුහු කියලා පාවිච්චි කරනවා. ඔක අනිත් පැත්තේ ගරු කියන වචනේ. ලහු භාණ්ඩ කරු භාණ්ඩ කියලා බෙදනවා වචනාර්ථ වශයෙන් බලනකොට. ඒ නිසා හැමතැනම ගරු වෙන්න හදනවා. හැමතැනම මුදුනා වෙන්න හදනවා. හැමතැනම පළවෙනි මිනිසයා වෙන්න හදනවා. ඉතින් මේ මිනිසයාට අර ලහුක භාවයේ පවත් ගන්න හම් වෙන්නේ නැහැ. එයා ගරු වෙන්න හදනවා. ඒ ගරු වෙන්න හදන හැදීමෙන් ඒ ලකුණු තමයි මේ සල්ලෝක භාවයේ නැති වෙලා සමාධිය නැති වෙලා විවේකේ නැති වෙලා සහැල්ලුකම නැති වෙලා අවසානයේ දැඩි මානසික ආතති එහෙම නැත්නම් රුධිර පීඩන තත්ත්ව එහෙම නැත්නම් හෘදේ වස්තුවේ දුර්වලතා වගේ දේවල් වෙලා අකාල මරණයට ගොඩ ඉතින් මේක ඒ සමත විදර්ශනාදී පැත්තෙන් අරගෙන බලනකොට මේ සල්ලහුක භාවයේ නැතිකම එතන දැඩි ආතති දැඩි පීඩන වලට ලැබ වෙලා අද මේ තාම වාචින චරිතවලට පින්වන්ත චරිතවලට වෙලා තියෙන වින්නැහිය හුඟක් මේ අරණ්‍ය වාසීයත් අතර පමණක් නෙවෙයි විචුන් වහන්සේලා අතර පමණක් නෙවෙයි බෞද්ධයන් අතර විතරක් නෙවෙයි අද ලෝකයේම ඉතාමත්ම ජනප්‍රිය මාතෘකාවක් වඩපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ සල්ලෞක භාවය කියන සැහැල්ලු පැවැත්ම. අපි එදා වැද්දෝ වාගේ ජීවත් වෙද්දී මිනිසයා පරිණාමයේ ඒක අවධියක ගල් යුගයේ ගත කරලා තියෙනවා. එදාට අවශ්‍ය ආහාර වේල එදා කැලෙන් සපයා ගන්නවා යම් ගල් වෙනක වසනවද ඒ ගල් වෙනේ මිනිහක් ඇති වෙච්ච ගමන් ඒ ගල් වෙන අතාරින්. තව ගල් වෙනකට යනවා. එච්චරයි. ඒක හිතාන් තිබුණේ නිකන් අයිකොන්ටික ජීවිතයක් වාගේ කිසිම ස්ථාවර භාවයක් නැහැ. ඒකේ ශිෂ්ඨාචාරයක් නැහැ, සදාචාරයක් නැහැ. ওই තනින් තනට ගත කරනවා. ඊට පස්සේ තමයි මිනිස්සයා මේ ගංගා නිම්න ආශ්‍රය කරගෙන ieval හදාගෙන මේ ගෙදරට අර කැලේදී තැන් තැන් වල හොයා ගන්න බඩු ලාං කරගෙන ඊට පස්සේ ඕනේ මිනිස්සයා ස්ථානගත වෙන්න පටන් අරගත්තා. මේ ශිෂ්ටාචාරයේ මේ ප්‍රංශ විප්ලවයෙන් පස්සේ මේ ද්‍රව්‍ය ද්‍රව්‍යාත්මක දේවල් පිළිබඳව ඇති වෙච්ච මේ තාක්ෂණයත් එක්ක විශාල පිම්මක් පැනලා ශාලපීමක් හැලලා ඉතාමත් සුඛෝපභෝගී භාණ්ඩ පුදුමාකාර ප්‍රදේශයක් මිනිස්යා ළඟටපත් වුණාට පස්සේ ඒ අත්ව දෙවියන් වහන්සේට විහිළු කරන්න පටන් ගත්තා. ඒ මෞංකාර දෙවියන් වහන්සේ නෙවෙයි අපේ තාක්ෂණය පුළුවන් අපිට ඕන දෙවියෙක් මරන්න. කියලා ඒවකට බැමෙන්ච පැතිරිච්ච ඒ ඒ දිනු වෙන අවතාක්ෂණයේ දිනුනේ ලෝකේ පැවතුනේ දේව නිර්මාණවාදයක්. දෙවියන් වහන්සේගේ මන අපේ. මෙයත් හිතාගත්ත අපි තාක්ෂණේ ඒ අනාසිකේ කවුලින් පැනනයි. ඒ නිසා විශාල මේ චින්තන විප්ලවයක් ඒ වගේම තාක්ෂණ විප්ලවයක් සිද්ධ වෙලා දැන් ඒගොල්ලන්ට ගිහිල්ලා බලනකොට ඔය සාමාන්‍යයෙන් දෙයයන් දෙආඥා කරන ඉන්න මිනිස්සෙගේ පවතින දයන්කමවත් නැති තද බල අසහනය නැමැති රෝගයකින් පෙළෙච්ච හිතාගන්න බැරි රෝග රාශියකින් වටවෙච්ච සිස්තයයි සම්මත මේ දුක් විඳින මිනිස්සෙක් ඔළුව ලොකු කඳ පුංචි මිනිස්සේ තැන් මැවිලා තියෙනවා. එනිසා එයාට අන්න පේනවා මේ බටහිර සංස්කෘතියේ තියෙන මේ දේව නිර්මාණවාදයේ තුලින්ම අපි මොකද්ද එකක් යටිපහුව වෙලා අපට කියනවා. මොකද වෙලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒකට හේතුව අර එදා බලාපොරොත්තු වුණා වූ සීල දනාටම වායු සමනය කරපු කාමරවල වැඩ කරන්න පුළුවන්. හැම කෙනෙකුටම වාහනයක් තියෙනවා, සීතකරණයක් තියෙනවා, රූපවාහිනියක් තියෙනවා, අනිකුත් පහසුකම් සියරම තියෙනවා. ඒක ඉතාම ආසාවෙන් සුළු කාලෙකින් හැම කෙනෙක්ම පැන්කෝඩ් ණය වෙලා හරි දැන් ලබාගෙන තියෙනවා. නමුත් අර හීත කරපු කාමරවල හිටියත් බඩේ දැවිල්ල නම් තාම තියෙනවා. බඩපපුව දෙකම දාන. අම්මර තාත්තා නේ දෙමාපියන් දරුවෝනේ මව්වරු පියවරු දෙමාපියන් දූ දරුවන් එක කාම සේවනය කරනවා. කිසිම මේකේ සදාචාරයක් නැහැ. ඒ නිසා නැවතත් අර මේ ශිෂ්ට විදේත තාක්ෂණ ඉදිරියට ගියාට පුදුම පාළු ගතියක්. අර පුදුමාකාර තනි වෙච්ච ගතියකට ඒ දියුණු රටවල රාජධානි වල මිනිස්සුපත් වෙන නිසා දැනට ගෙරෙන සමාජ සමීක්ෂණ වලින් ඒ අත්තන්ගේ ශීඝ්‍රයෙන්ම දියුණු වෙන්නේ මොකද්ද කියලා අහුවොත් මේ මානසික රෝවල් ගාන වාට්ටු ගාන සහ වාට්ටුක තියෙන ඇඳවල ගාන ශීඝ්‍රයෙන් දියුණු වෙනවා කියන්නේ. ජනගහණය වැඩි වෙනකොට සෑම 10 දෙනෙකුට එක්කෙනෙක් මානසිකව පැහැදිලිවම ඒ උම්මත්තක ස්වරූපයටපත් කරලා. ඒ අත්ංගේ නිමිත්තන් වල හැටියට. අනික්කත් උම්මත්තක වෙන මාර්ගයේ ඉන්නේ. මේ බහුභාණ්ඩික භාවය නිසා ඇතිවෙච්ච తত্ত্বය මේක මනස කියන අභ්‍යන්තර පරිසරයේ කෙලසීමෙන් ඇති වෙන අසහන කියන රෝගයකට ඇති වෙලා කියනවා ඒ විතරක් නෙමෙයි මේ මහ පොළවේ විශේෂයෙන්ම සත්‍ය නැත්නම් ප්‍රාණය ජීවේ රඳා පවතිලා තියෙන මේ මාස පිට කට්ටි මතට මේ වැඩි වෙන ජනගහනයේ අසුචි පහ කිරීම නිසා ඒකෙන් පොළවේ මධ්‍යාවේ තියෙන විශාල ලෝහ ප්‍රදේශයක් අරගෙන මාස පිට කෙලසන නිසා මේ මිනිස්සු හුස්ම ගන්න ප්‍රදේශයේ සහ අත ගන්න පස් ප්‍රදේශයේ පුදුමාකාර කෙලසිල්ලකට ලක්ලා තියෙනවා පරිසර දූෂණය සහ චිත්ත දූෂණය දෙකම මේ පාරිභෝගිකකරණයේ වැඩිවීම නිසා පුදුමාකාර ව්‍යසනයකට දැවෙන තත්යකට පුදුමාකාර උත්සන්න ආසන්න තත්යකටපත් වෙනවා ඇමරිකන් මාතේ මේ භාවනා කරනකොට පන්දිතාරාමේදී මට මතක් කරපු එකක් තමයි ස්වාමීන් වහන්සේ අපේ පැත්ත නම් ගන්න දෙයක් නැහැ එක ආහාර වේලක් එක මිනිහෙක් ගත්තට පස්සේ ඒ මිනිහයා ඉවතරන ප්ලාස්ටික් ප්‍රදේශයක් ගත්තාම වෙනම කුණු කූඩයක් වුණේ. ඕනෙම වැඩක් කළ ඉවරනට පස්සේ ඒ භාණ්ඩ සේරම විසිකොත්. ඔබ විසිකරන්න වෙනමම දැන් මේ අපද්‍රව්‍ය කලමනාකරණය කියලා විශාල වැඩ පිළිවෙලක් තියෙනවා. ඒකටත් ඉන්ද්‍ර පාවිච්චි කරන නිසා මේ හුස්ම ගන්න ප්‍රදේශය වාතය සම්පූර්ණයෙන්ම ඉස්සරහට යනකොට උලම් බෝතල් ගෙනියන්න වෙයි. වතුර බෝතලෙන් දැන් ගෙනියන කොහොමද? බැරි වෙලාවක් කිසිම වෙලාවක සූර්ය රශ්මිය ඇඟට වැදුනොත් පිළිකා රෝග. කිසි වෙලාවක සාමාන්‍ය වාතයේ හුස්ම ගත්තොත් වෙන හරවල රෝග. එනිසා සියල්ලම මේ කෘත්‍රිම වාටපත් වෙලා තියෙන ලෝකෙකට යන්න තමයි මේ ලංකා මිනිස්සු දිවදි කරගෙන ඉන්නේ. මේ தත්ත්වේ බැරි වෙලාවත් චීනෙට පැතිරුණොත් තවත් මේ වගේ දැනගාන තියෙන රටක් එහෙනම් ලෝකේ සම්බරභාවය පවත්වන්න බැරි වෙයි. නමුත් චීනය අද බොහෝම ශීඝ්‍රයෙන් එවැනි බහුභාණ්ඩික තත්ත්වයට පත් වෙමින් පවතින. මෙන්න මේක දිහා බලනකොට මේ අනන්‍ය වාසීව අත්කුසලේ කල්පනා කරන විචුන් වහන්සේලාට හරුවචන් වහන්සේ දේශනා කරපු එක කොච්චරක් නම් මේ වතුර දිග දැකලා අන්න 5 ලක්ෂ 12000ක් පුත්‍ර ජානන් වහන්සේලා දේශනා කරපු දේවල් දැකලා උන්වහන්සේ මේ අත්ත කුසලයේ පිළිබඳ කියන වචනයට මේ සල්ලෝක බුද්ධි කියන පදේ අතුල් කරාද කියලා හිතා ගන්න පුළුවන්. නමුත් මේ ඔය අපි ගත්ත නිදර්ශන ටික අරගෙන බැලුවොත් මේ කිසිම ආකාරයකින් ඒකිය Java ඒකිය වේගේ ඒකිය මේ පාරිභෝගික කරණය මොනම විදිහකින්වත් නැතර කරන්නේ. මොකද ඒගොල්ලන්ගේ ධර්මය පුළුවන් තරම් මේ පාරිභෝගික කරණය වැඩි කරන වෙළඳ ප්‍රචාර වැඩි කරන්නේ අනුන් කුප්පරසලු අනුන් කොහොම හරි කුප්පල තමන්ගේ බඩු අලෙවි කරගන්න දේශපාලනයක් පවතින තාකල් ආර්ථිකයක් පවතින තාකල් උපදින උපදින හැම එකම ඔය කියන අසහනයට ගොදුරු වෙනවා ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම චිත්ත දූෂිත පරිසර දූෂණය කරන පුද්ගලෙක් වඩපත් වෙනවා මේ කටවන තරවල ඔන්නෝතෙන්ලා ගිහිලාදී හැබැයි ඒ ඇත්තෝ කියනවා වැද්දා කියන මිනිහා අශීලාචාරයි නැත්නම් මනුස්සයා ශිෂ්ට සම්පන්න නැහැ. එක තැනක ළඟින්නේ නැහැ කිය. මෙන්න මේ දෙක මැදින් තමයි සර්වඥාන්සේ මේ පැවිද්ද අනගාමික ජීවිතය සල්ලෞක මුක්ති කියන මේ සැහැල්ලු පැවැත්මට නොසැලෙන්නේ. ඒ කවුරු කොයි තාලෙන් නැතුව සංකර කරගන්න බැරි පුදුමාකාර ආදර්ශයක් වෙන්නලා තියෙනවා. ඉතින් ඒකේ ඉඳගෙනත් අපි ඔය බටහිර තියෙන සංස්කෘතියට එහෙම නැත්නම් ඒ පාරිභෝගික කර්ණයට නතු වුණොත් අපි හරි වාසනාවන්තයි ඔන්න ඔතෙන් දිගොත් මෙන්න මේක හම් වෙනවා කියලා අපිට දැන් කරලා බලලා පේන දේවල් තියෙනවා. නිසා අපිට පුළුවන් ඉස්සරහට යනවද පස්සට යනවද කියලා දැනගන්න. ඔය ඉස්සරහා ඉස්සරහා කාලේ හැටියට දිනුවක් වුණා දැන් කියන කාලේට පිළිවීමක්. පස්ස කියන එක ඉස්සර කාලේ හැටියට පසුගාමී කියලා කිව්වනම් දැන් කාලේ හැටියට බලනකොට ලොකු දිනුවක්. ඒක නිසා ඇත්ත වශයෙන්ම කියනවනම් මේ සල්ලාප බුද්ධිය කියන මේ නැහැල්ල පැවැත්මට අයිතිවාසිකම. එහෙම නැත්නම් මේ පරිේශණය කිරීමේ පරිේශක සුදුසුකම් ලැබෙන්නේ අනගාരികයන්ට පමණයි. ඒ කියන්නේ අගාരിക ජීවිතය ඒක සම්බාධෝ කරා වාසෝ ප්‍රජාපතෝ නිතර සම්බාධ රහිතයි. මේ සම්බාධ නැති කරන්නේ උපකරණ ආයුධ ගොඩක් ඕනේ. රජාපතෝ නිතරම ඒ අන්තරෝපකරණ වලින් පිටවෙන දූවිලි සහ රජස් වලින් ගැලසීගෙන කියනවා. අභෝකාසෝ පබ්බජ්ජා. මේ ප්‍රවෘත්තියව අභ්‍යවකාශේ වාගේ. නමුත් අවාසනාවට වගේ ලංකාව වගේ රටවල ඉඳන් නෙවෙයි රටවල් තුන හතරකම කරපු සමීක්ෂණෙ බේනවා. මේ පැවිදි ඇත්තෝ අයිතිවාසිකම් පිළිබඳ සටහන් කරලා තියා බලනකොට මොනව සඳහාද මේ හටන? වික්ෂු අයිතිවාසිකම් හිලාගෙන කරන මේ සටන මොනවද? ආනර ඇමරිකන් කාර්යයක්. එහෙම නැත්නම් මේ චීන ජාතිකය Taman දිනුනයි කියාගෙන ආර්ථික දේශපාලන වශයෙන් ලබාගත් දේවල් අපිට දියවෝ කියලා ඉතින් අතපය විසි කර කර පෙළපාගෙන. මේක දිහා බලනකොට මෙහෙම විහිළුවක් මෙහෙම විගඩමක් තවත් ලෝකයට ඇත්තේ නැහැ. මේ නෛර්යානික සීසත් ධර්මයක අත්ත කුසලයේ ඉදිරියෙන් තියාගෙන කටයුතු කිරීම සඳහා ගීගී අතාරපු ඇත්තෝ මේ අයිතිවාසිකම් සඳහා කරන සටන දිහා බලනකොට ඒක සමාජ සමීක්ෂණ කරන ඇත්තන්ද hina කාල මැරෙන්න තරම් පැත්තදියා. ඉතින් මේකෙනුත් අපිට පේනවා මේ යෝගාශ්‍රම සංස්ථාව ඇති කරන්නේ එහෙම නැත්නම් අපේ මාතෘ ඥානාරාම ස්වාමීන් වහන්සේ වගේ ඇත්තෝ මෙන්න මේ භයානක අන්ධකාරය නැත්නම් මේ භයානක අතුරු මාර්ගයෙන් ඉහිල විනාශයට වනසටපත් වෙනව විනුවට සුළු පිටසකට හෝ ඥානයේ තියෙන පෙරපින් කියන අත්ත කුසලයේ සාලකන සල්ලෞක වූත්‍ය පිළිබඳව හැඟීමක් ඇති කර ගන්න තරම් පිං ඇති සරු කුතුම් කැඳවලා මේ ඇති කරපු වැඩේ නිසා අපිට මේ ප්‍රශ්නේ දිහා මේ වචනේ දිහා අද බොහොම ඉස්පාසුයි. ඒ වගේම බොහෝම කැපිපෙන නිදර්ශන ඉදිරිපත් කරමින් සාකච්ඡා කරන තරම් විවේචයක් ලැබිලා තියෙනවා. ඒකම අපි සලකන්න ඕනේ. අපි මෙතෙක් කල් ගත කරපු ජීවිතයේ ලැබෙන අත්කුසලයක්ම තමයි මේ. හැබැයි මේක නෙවෙයි පරමාදර්ශය. අපි මේට වැඩි ගොඩාක් ඉදිරියට යන්න ඕනේ. නමුත් අනිවාර්යයෙන්ම මෙතෙන්දි සඳහන් කළ යුත්තක් තමයි මේ කියන සල්ලෞක වූත්‍ය සමූහයක් වශයෙන් සමාජයක් වශයෙන් යන්නම බෑ. යනවන යන්න වෙන්නේ තනියම. ඒ ලෞක භාවයට යපත් වෙන්න නම් ඒ කාන්තේම මේ නිසරණයමයි. අතහැරීමමයි දිගට කරන්න වෙන්නේ පිටසක් වශයෙන් නම් සමුව වෙනකොට අනිවාර්යයෙන්ම මේ බෞද්ධානික භාවය කියන එක තමයි පරමාදර්ශය වෙන්නේ. සා සංවිධාන කියන්නේ මාර්ගපාක්ෂික දෙයක්. සංවිධාන පිළිබඳව අපි නිසා කලකිරීමක් වෙන්න ඕනේ. මේ සංවිධානයේ ආරසාව අපට අවශ්‍යයි. ඒකට සංවිධානට අපි වඳින්න ඕනේ. ඒකට සංවිධාන වලට අපි දැගෑවෙන්න ඕනේ. ඒකට සංවිධාන වලට අපි ගැටි වෙන්න ඕනේ. හැබැයි තනි තනියම කල්පනා කරගන්න ඕනේ අත්පොසේද සලකන මම ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිසග්ගෝ තණ්හකයෝ නිරෝධෝ නිපාත ඒ සාන්තය ඒ ප්‍රණීතය ඒ කියන්නේ ඔය බහුවාණිකම නෙවෙයි. ලෞක වූත්‍ති භාවය. ඒක සාන්තයි. ඒක නිසායි මේ සල්ලෞක වූත්‍ති වලට පස්සේ සම්තින්ද්‍රිය කියලා වචනයක් පාවිච්චි කරනවා. සාන්තෝ ඉඳුරන් සහිතයි. ඉතින් මේ බහුවාණික භාවයට යනකොට සාන්ත ඉඳුරන් ඇතිකම කියන එක සම්පූර්ණ දෙකක්. සිංගප්පූර් බඩු ගන්න ගිය මිනිස්සු සඳහන් කරන්නේ සාප්පුවට යනකොට එතන ඒ අරසලා අඳලා ඉන්න පුංචි ලස්සන ගෑනු ළමයි සහ පිරිමි ළමයි එන අයට බොහෝම ලස්සන මේ වෙළඳමේ ඔහු හිණාවක් පානවා කියන්නේ. බොහෝම විවේකී වෙන්නේ පාරිභෝගිකය වෙනුවෙන් අප වෙලා කැප වෙලා ඕන දෙකට ලෑස්ති වෙළඳාම කරගන්න. නමුත් බැරි වෙලාවක්වත් ඒ ගත්ත භාණ්ඩේ වැරදීමක් කියනවා නැත්නම් මාරු කරගන්න ඕන කියලා ගිය ගමන් යක්ෂමුණක් තුකේ. ඒ ශාන්තිංසේ ගම කියන්නේ අර පළවෙනි ගමනට තමයි. ඒ මොකද ඒකට හොඳට ගෙවනවා. ඒකට ලෑස්ති කරලාමයි කියන්නේ වෙළඳ භාණ්ඩ විකිණීම සඳහා පාවිච්චි කරන මේ වෙළෙන්දන්ගේ ඒ අතවැසියෝ ඉතාමත් ශාන්තිංසේ බවක් පෙන්නනවා. හොඳම ආදර්ශ වශයෙන් පෙන්නනවා. මෙබැරි වෙලාවත් ඒක අලුත් අධ්‍යාපනයට හොමනාලයකට ගිය ගම සම්පූර්ණ යක්ෂ සූර්යයකටපත් වෙනවා. ඒක නෙවෙයි මෙතන සඳහන් කරන මේ සාන්තිංශේ භාවයේ ඇත්තටම සල්ලෞක භාවයටපත් වුණාට පස්සේ බහුභාණ්ඩික නැතුව தත්ත්වයටපත් වුණාට පස්සේ නඩත්තු වැඩ අඩුයි. නැවතිල්ලේ වැඩ කරන්න පුළුවන්. ඒ නිසා සාන්ත බව ඒක එකිනෙක ප්‍රත්‍යুৎපන්නව ඇති වෙන දෙයක් මිස ඒ සාන්ත බව හිතලා ගන්න බෑ. ගත්තට ඒක යහ දෙන්නේ නැහැ. නමුත් යම් වෙලාවක තමයි සල්ලෞක භාවයටපත් වුණා නම් ඇහැල්ලු පැවැත්මට ඇති වුණා නම් අනිවාර්යයෙන්ම හේතං සන්තං හේතං පනීතං නමුත් යම් ආකාරයකට මේ අනිත්‍ය මේ දුක්ඛය මේ අනාත්මය කියන ත්‍රිලක්ෂණය පරමාර්ථ කරගත්ත නැති ජීවිතයක් නම් Taman මේ බහුභාණ්ඩික භාවයෙන් සුඛෝභෝගී භාවයෙන් අයින් වෙනකොට ඒතං සන්තං ඒතං පනීතං වෙන්නේ මහා දරුණු තනි වෙච්ච බවකට කොටු වෙච්ච බවකට පත් වෙලා විසුණක් නැතුව යනවා ඒක නිසා එවැනි පරමාර්ථ වශයෙන් ජීවන ප්‍රාර්ථනා නොකරන්නන්ට මේ සැහැල්ලු ජීවිතය තුළින් සාන්ත ප්‍රණීත බවක් හිතා ගන්න බෑ. යත්තන් වේඳ පටන් අර ගන්නවා. මහා තනි වෙච්ච බවක්, මහා කොටු වෙච්ච බවක්, මහා ඒකාකාරී බවක්. මහා මේ පයහිල එළවන සුළු ගතියක්. සරණක් නැති ගතියක් පේන්න පටන් ගන්නවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ ලහු ජීවිතය, සැහැල්ලු ජීවිතයට යනකොට සාන්ත ප්‍රණීත බවක් වැටහෙනවනම් ආනේ අතර මේ ජීවිතයේදීම යම්ම වූ මේ ධර්මයෙන් විනයෙන් ලබන්න පුළුවන් ප්‍රතිඵලයක් ගැන අපේක්ෂා කරන්න පුළුවන්. ඒකත් ඒ පුද්ගලයාට තමා වශයෙන් හිතා ගන්නවා මිස පිට කෙනෙකුට හිතන්න අමාරුයි. ඒ පුද්ගලයා මේ හැල්ලු සැල් භාගයට පත් වෙනකොට සාන්ත වෙනවද ප්‍රණීත වෙනවද කියන එක පිට කෙනෙකුට හිතන්න අමාරුයි. Tamanda බෑ හිතා ගන්න වෙන්නේ. ආනිමිතේ හේතං සන්තං හේතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ දැන් අපි ඉස්සලා මේ සල්ලාහුක කියන වචෙන්ට දුන්නේ බහුභාණ්ඩික නොවීම ඒක රූපමය පැත්තෙන් පෙන්වන ක්‍රමයක් සබ්බ සංඛාර සමතෝ කිව්වහම ඒක නාමමය පැත්තෙන් පෙන්වන ක්‍රමයක් සංස්කාර කියලා කියන්නේ මේ මොකද්ද අඩුපාඩුවක් තියෙන. ඒ අඩුපාඩුව සම්පූර්ණ කර ගැනීම සඳහා තියෙන දේ සංස්කාරණය කරනවා. ඊනදී හැඩ වැඩ දානවා. සංස්කරණය කරනවා. ඉතින් සංස්කරණය කරනවා කියන්නේ මේ පුංචි රෝගේ ඇති වුණාට පස්සේ ඒ මනුස්සයාගේ ඔළුව අර මී කරනකොට මී රැද්දගේ ඔළුව වටේ කරගෙන මී මැසි පොදියක් වාගේ නිතරම ප්‍රපංච සහිතයි සංස්කාර සහිතයි. ඒක නිසා ලෞකික භාවයට යනකොට ඉසහාලු භාවයට යනකොට මේ භාවනා කරන්නේ කලාගත වුණේ එහෙම නැත්නම් මේ පැවිදි වුණේ නිවන සඳහා නොවේ නම් මේ සහැල්ලු වෙනකොටත් ඔළුව සංස්කාර වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. ඒක හොඳ වැඩි තමයි කැලේ ඉඳ දෙන්න ඕනේ සමාන දෙක තුනක් හතරක් පහක් ඉන්නකොට සමහරුන්ට මොනම තාලකවත් ඉන්න බෑ හිතානින්ද මරන්න ඉන්න මිනිහ කරුණ කාමරයක දාලා බහුවා වගේ මහා භයානකමකට මහා බාලු ගතියකට බඩදැවිලි ගතියකට ඉසු ඉසු බලන්න බැරි ගැටයකට විසුන් නැති ගැටයකට පත් වෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ සහැල්ලු ජීවිතයට පත් වෙනකොට සාන්ත භාවයක්, ප්‍රණීත භාවයක්, මේ සංස්කාරයන්ගේ සමතයක් සිද්ධ වෙනවා නම් ඉතින් ඕකට දෙන්න පුළුවන් ඕක තමයි නියමම අර්ථය මේ අත්ත කුසලයේ කියන්නේ. ස්වార్థයෙන් සලකන මිනිස්යාගේ ලක්ෂණ. ඉතින් මේකේ තියෙන භයානකම කෙනෙක් කෙනෙකුට මේක මනින්න බෑ. තමා විසින් සලකන්න ඕනේ තමන්ට ඒකචාරී වෙනකොට ඒකසීය වෙනකොට ඒකබත්ත වෙනකොට එන්නේ එන්නේ සංස්කාරයේ අඩුවීමක් සිදු වෙනවා නම් අන්න සප්පායයි. ඉතින් සමහර විට නම් මේකට මට හොඳට පේන ආරක්ෂක මණ්ඩලයක් ඉන්නවනම් මගේ හිත සමණේ වෙයි. මට හෙට එන්න තියෙන දාහනේ අදම ඇවිල්ලා තියෙනවනම් සමණේ වෙයි. එනිසා මගේ මේ ශබ්ද වලින් වේදනා වලින් හිතවිලි නැති පරිසරයක් මට ලැබුණොත් මට සමනේ වෙයි ආදි වශයෙන් උගෝ දෙනෙක් මේක මේ රූපමය වස්තුන් මත හිතා ගන්නවා. ඒක ඇත්ත තමයි මුලදී නම් එහෙම එකක් කියනවා. මුලදී අවශ්‍ය සප්පාය කරන අවශ්‍ය විශේෂම සමත භාවනාවේදී ඒ සප්පාය කරන විශේෂයෙන් අවශ්‍යයි. නමුත් ඒක හැමදාම මේක ඕනයි කියලා කියනවා නම් ඒ කියන්නේ ඉතින් හරියන ගනුදෙනුවක් නෙමෙයි හරියන ව්‍යාපාරයක් නෙමෙයි. ඒ නිසා අපි මුලදී ඒ තක පහසුකම් දීලා හිත දැඩි වුණාට පස්සේ හිත භාවිත වුණාට පස්සේ අපිට ඒ කිසිම පහසුකමක් නැතුව Tamanට විවේකජං පීති සුඛං රූප වේදනා සංඥා සංකාර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ සෑම දෙයකම විවේකන වූ ප්‍රීතියක් සුඛයක් පහළ වෙනවනම් අන්න අපිට කියවැගේ දීප්ත ධම්ම සුඛය සමත සුඛය මේක සිද්ධ වෙන්නේ මේ පරිඋත්ථාන කෙලෙස් ටික අතහැරීමෙන් පරිඋත්ථාන වශයෙන් තියෙන මේ සංස්කාර අඩුවීමෙන් විපස්සනා අධිකරණේ අනුසය වශයෙන් ගත්තා වූ කෙලෙසුත් අයින් කරන නිසා අර දීත්‍ය ධම්ම දුකේ විතරක් නෙමෙයි සබ්බ සංඛා සබ්බූපදීපටි නිස්සග්ග සියලු උපදීන්ගේ අතහැර දැමීමක් සිද්ධ වෙනවා. ඒක නිසා තමයි ඉස්සල්ලාම රූපමේ ද්‍රව්‍ය පිළිබඳව පුහුණුවක් මේ රූපමේ ද්‍රව්‍ය පිළිබඳ බහුභාණ්ඩික භාවය අඩු කිරීමෙන් යම් කිසි කෙනෙකුට යම් සහැල්ලුවක් ඇති කර ගන්න පුළුවන් නම් ඒ සංසංසං ඒ සම්පරිණිතක් කිය ආන හිතා ගන්න පුළුවන් මේ පුද්ගලයාට භාවනා කරගෙන යනකොට අරියුත්තාන වශයෙන් ඇති කෙලෙස් අඩු වේගෙන යනකොට ඒ සංසං ඒ සම්පරිණිතං වෙයි නැත්තම් විවේකයන් පිචි සුඛං වෙයි ඊගාවට අනුසේ වශයෙන් ඇති කෙලෙස් සම්පූර්ණයෙන් දුර වෙලා යනකොට සබ්බූපති පටිනිස්සක්කය. ඒක ඇලි ගලි වාසය කරන්න පුළුවන් වෙයි. ඉතින් අර සල්ලහුක මුත්‍ති කියන ගුණේවත් නැත්නම් ඒකවත් හරියට තේරුම් අරගෙන නැත්නම් ඒ පුද්ගලට හරි අමාරුයි තේරුම් අරගන්න මේ ආනාපාන සති භාවනාව වගේ සමත භාවනාවක් කරගෙන යනකොට අරමුණ සංසිධීකරණයනකොට අසම්භයං කාය සංකාරං කියන විදිහට සංසිඳීගෙන එනකොට උලන් වදින්න තැනකපත් වෙන පහන් දැල්ලක් වගේ හිත ඒ විෂයෙහි තබාගෙන බොහෝ වේලා ඉන්න පුළුවන් ශක්තියක් එයි කියලා හිතන්න අපට. ඉතින් උගෝදෙනගේ ප්‍රශ්න තියෙන උතන. භාවනා නොකරනවාමත් නෙමෙයි, අරමුණ සංසුන් නොවෙනවාමත් නෙමෙයි. නමුත් සංසුන් වෙච්චාම ඉන්න බෑ. ඊළාට මොකද කරන්න කියලා. මේ සල්ලෞක මුත්‍ති කියන රූපමය ද්‍රව්‍ය වලින් වෙන්වීමේ නැත්නම් කියන කාය විවේකයේවත් හරි හැටියට මධ්‍යම ප්‍රතිපදාවෙන් තේරුම් ගන්න. ඊගාවට ජීවන ධර්මයන්ගෙන් කියන පරිඋත්තරණ කෙලෙස් දුරු වේගන යනකොට ඉතින් කොහොමද පීඩන්න ඕන මම දැන් මොකද කරන්න ඕන කියන එක විශාල ප්‍රශ්නයක් කරගත්තාම ඒකම නිවර්ණයක් වෙනවා. ඒකම සැක විචිකිච්ඡා බාටපත් වුණාට පස්සේ ආයෙත් අරමුණෙමුත්තර නරාගෙන් දෝෂයෙන් උත්තර අම්මුතු අවිසිලක් හිතට එන්න පටන් අර ගන්නවා. ඒ මොකද මේ සල්ලවක වුත්ති කියන මධ්‍යම ප්‍රදේශයේ සමාධියට අවශ්‍ය කරන්නා වූ සහැල්ලු පැවැත්ම කියන එක තමයි. මේක වැඩි මේ සහැල්ලු පැවැත්ම පිළිබඳව සමත භාවනාවේදී මේ විදිහේ එක රැල්ලක් ඇති වෙනවා. භාවනා කරපු යත්තන්ගේ මේ ආબોධ පිටි කියනවනම් මුලින් අපි අරමුණ දැපනේ දමා ගන්නවා. අරමුණ වගලා ගන්නවා. ඒ නිසා අපි අරමුණ පිටිපස්සේ එළවෙමින් එළවෙමින් මෙනෙහි කරනවා නැත්නම් අනුගමනය කරනවා සලක්ෂණය කරනවා අනේකුත් බාධක ධර්ම වලින් වෙනකොට තබන්නේ. ඒක සාර්ථක වෙච්ච ගමන් يعني තමන්ගේ අරමුණ හොඳට දානවා මේ පිම්බීම හැකිලින් මේ ආනාපානේ බලන්න. ඒක බලන්නේ මේ නාසිකාග්‍රේ ඉඳගෙන මේ ඇතුල් වෙන වාරේ මේ පිට වෙන වාරේ කියලා බොහොම සාංශුද්ධයෙන් පේනවා. මේ පේන වෙලාවදී අපි ශබ්ද නැති තැනක තමයි පටන් ගන්න. සප්පාය තැනක වේදනාව නැති විදිහකට තමයි සක්මන් කරලා ඉඳගන්නේ. හිතවිලි නැති වෙන ආකාරයට අපි පූර්වක්‍ෘත්‍ය කරලා තමයි වාඩි වෙන්නේ. ආන්නේ වෙලාවේ යම් ආකාරයකට ඒ තමන් ගන්නා වීර්ය ප්‍රමාණය අනුව අරමුණ කොටු කරගන්න පුළුවන් වුණා නම් එතකොට තමයි විශ්වාසයක් ඇති වෙනවා මට මෙච්චර හුස්ම ගන්නක් වෙන බාධක ධර්ම වලින් තොරව යන්න පුළුවන් කියලා. නමුත් තව ඉදිරියට කරන්න කියලා යෝගාවචරයාට ගුරුවරයෙක් උපදෙස් ලැබෙනකොට යෝගාවචරය ඉස්සරහට යනකොට මොකද වෙන්නේ? සාද්දත්තියේදී පොඩි පොඩි වේදනාත්තියේදී සාමාන්‍ය දුර්වල හිතවිලියේදී මූල කර්මස්ථානයේ භාවනා කිරීමේ දෙවෙනි මට්ටමට යනවා. එතෙන් යනකොට සංකීර්ණ භාවය වැඩි වීමක් වෙන්නේ. නමුත් ගුරුවරයා උනන්දු කරනවා ওই සද්ද තිබුණට අරමුණ කියනවානේ. කුංචි කුංචි වේදනා තිබුණට අරමුණ කියනවානේ. හිතවිලි ආවට ගියාට අරමුණ තියෙන නිසා හිතවිලි ගණන් ගන්න එපා සද්ද ගණන් ගන්න එපා වේදනා ගණන් ගන්න එපා රූප පේනවා ගණන් ගන්න එපා මූල කර්මස්ථානයේම කරන කරගෙන යන්න ගියාම අර එන හිතවිලි සද්ද වේදනා යම් ප්‍රමාණයකට නිකන් ලැබු බලක් නැතිවීම නිසා හැලී යන ගතියකට එනවා ආන්නේ ඊට පස්සේ තමයි අරමුණ සංසිඳෙන්න පටන් අරගන්නේ. මෙන්න මේ සංසිඳීම වෙන වෙලාවේදී ඉස්සලා ඉස්සලා නම් අරමුණ හොඳට පිම්බි ඇතුළීමේ වාර පිටිමේ වාරේ වෙන්කොට දැන ගැනීම ඇතුළීම පිටිමේ දෙක අතර වැඩ දැන ගැනීම ඇතුළීමේ මුල මැදාක දැන ගැනීම වශයෙන් විස්තර විභාග විෂිතුරු කර බලන්න උපදේ දුන්නට සංසිඳනකොට උපදෙස් දෙන්නේ කොහොමද? උක තවදුරටත් සංසිඳේවා. පස්සම් භයං කාය සංඛාර කියලා පස්සම්බනේ සංසිඳීම බලාපොරොත්තු ඒ සංසිඳන වෙලාව එනකොට අර සල්ලහක මුත්‍ති කියන ගුණය අනුව බොහෝ භාණ්ඩත් එක්ක ඉඳ ගියාම බොහෝ කරදරයි සුළු භාණ්ඩ ප්‍රදේශයක් එක්ක ඉඳ ගියාම ජීවිතේ සැහැල්ලුයි කියන වගේ අර තමන්ගේ හිතේ තියෙන බොහෝ චිත්ත පීඩා අයින් කරගෙන නීවරණ වලින් තොර ලොකු සැහැල්ලුවක් ලොකු ආලෝකයක් ලොකු ඈතක් පේන දැනට යනකොට ඒක අගේ කරන්න පුළුවන් ශක්තියක් එනවා නම් අන්න යෝගාවචරය. ඒ තැලුකම ඒ ආලෝකයේ ඒ ඈත පේන ගතිය දකිනකොට මම තනි වුණා වේන තෙක් මානක මට කොට මෙවක් පේට නෑ කියලා. මුදී තන වෙච්ච කෙනෙක් වගේ බය වෙනවනේ. මම කාන්තාරයකට වැටෙනවා මේක උතුරු දකුණ මට තේරෙන්නේ නෑ මට දැන් මොකද වෙන්නේ කියලා බය වෙනවනේ. මම මේ හරියට අහස මැද ඉන්නේ අදගෙන වැටුනොත් මේ මාතපය කැඩේ නේද කියලා කුලප් වෙනවනේ. ඉතින් ඒ පුද්ගලයාට අර සල්ලවක මුත්‍ති කියන රූප ධර්මයෙන් ඇති වෙච්ච ආభాෂය නැති නිසා මෙතනදී ඇති වෙන්නේ තනි වෙච්ච ගතියක්, බය වෙච්ච ගතියක්, කල්පනා කරන ගතියක්. ඉතින් මේ පුද්ගලයා විචාර ධර්මෝක සාදාගෙන නැගිටලා ගිහිල්ලා ඉතින් ගුරුවරේ කම්බෙලා අහනවා මේ අරමුණ නැතු කියන්නේ. මොනවද පෙන්නේ නැතු කියන්නේ. ඉතින් දැන් මොකද කරන්නේ? ආන්නේ මේ தත්ත්වය තේරෙනකොට පුහුණු කරන්න තමයි මේ ද්‍රව්‍ය දේවල් වලින් වෙන් වෙලා සාමාන්‍ය බාල දක්ෂයෙක් වගේ තැනට ගැලපෙන්න නෝනින් කටයුතු කරන්න පුරුදු කරපු කෙනාට නම් ගුරුවරයා මතක් කරලා දෙනකොට භාවනාව හරියනකොට ආනාපානේ සුකුම සුකුමතර தත්ත්වයටපත් වෙනවා පිට පුදුමාකාර සෑහලෝකට එනවා අරමුණ නැති උනායි කියලා අති සමාධි කැඩෙන්නේ නැහැ ව්‍යාපාර කරන්න දෙයක්වත් නැහැ ඕක උරුමයි ඔක උරුමයක්. ඔක තහවුරු කරගන්න. ඉනාපු යුද්ධයක්. ඔක තහවුරු කරගන්නට කියනකොට අර සල්ලාවක වොත්ති කියන ගුණය දන්න කෙනාට නම් ඇත්ත කියලා හිතෙනවා. නැති කෙනෙකුට හිතෙන්නේ මහා පාළු ගතියක්. කම්මැලි ගතියක්. මේ වගේ හතර පාසු ගුණයකින් වැඩි විපස්සනාට කියන්නේ. විපස්සනා රියාමි තානත්ම කලබලකාරී තත්ත්ව ඊගාචිත්තක්ෂණය 100 100ක් සම්දිනී තත්ත්ව අතර සම්පූර්ණ එහෙම එකේ ඉලක්ක සිද්ධ වෙනවා. මේ යෝගාවචරය ලෑස්ති වෙනකොට දෙකටම ඕනම වෙලාවක නාම ධර්මත් වෙනවා, රූප ධර්මත් වෙනවා, රූප ධර්ම වල පට වියාපෝ තේජෝ ආදීන් එක එකකුත් වෙනවා. එක පට වියක්වත් තම ලහු ලකුණු කරු ලකුණුත් වෙනවා. ඊට නාම ධර්මත් වෙනවා, හිතත් වෙනවා. මේ සේරම පේන්නේ. අර මීවැද්දාගේ පොළොව උඩ කරගෙන මීවැසි පොඩි වගේ තිබුණා එකක් ධර්මතාවයක් විතර බලන්න. ඊගොන මොනක්වත්ම වෙන්නේ. අරමුණ පේන්නේත් නැහැ නාම රූප ගතියකුත් නැහැ මේ අරමුණද මේ හිතද කියා ගන්නත් බැරි තත්ත්වයටපත් වෙනවා ඒත් යෝගාවචර දැනගන්නවා මේකත් අත්ලෝක ධර්මයේ කම්පාණෝ වීමක් කියලා අනුසය ධර්ම පිළිබඳව පරිචයක් පරිග්‍රහයක් කරගන්න කවදාකවත් ලැබෙන්නේ නැහැ මෙන්න මේ தත්ත දෙකම භාවනා தත්ත දෙකක් කියලා තේරුම් ගන්න ඕනේ ඒක නිසා භාණ්ඩ අඩු වැඩි වීම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ භාණ්ඩ තමයි සාතර කරගන්නේ නැති කර ප්‍රදේශේ කොච්චර මේ සුඛෝභෝගී තරගෙ හිටියත් තමන්ගේ ප්‍රමාණය දන්නවනම් වචනේ කියනවා ප්‍රෝධිනේ සලකලා වැඩගන්න ඒ පුතිලට ඒ සුඛෝභෝගී දේවල් බරක් වෙන්නේ ඒකම නෑයි කියලා ප්‍රශ්නකුත් නෑ අවශ්‍ය දේ ඒ තීන දේන් කලපාගෙන හදාගන්න තිය පුතිලා ගන්න අන්න එවැනි ඇත්තන තමයි මේ මහානකමත් හරියන්නේ මේ ගිහි ජීවිතේ උනත් ව්‍යාපාරයක් හරියන්නේ නමුත් පැවිදි ජීවිතයේදී සර්වඥාන්සේ පැහැදිලිවමයි දාංශෝ කියලා කියනවා. උපදම්පත මාල කියනවා කියලා දෙනවා. මාංශකුල චීවරන් නිස්සාය පබ්බජ්ජා. අත්තේ යාව ජීවං උත්සාහෝ කරණීයෝ. අනේ මේ පාංශකුල සිවුරේ සම්පූර්ණ අහනකමට ඇති. මරණ ගම ඉතින් ඒක මත ඇඳෙන්නේ කියලා. දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? පාංශකුල සිවුර කියන එක අපිට ධාතුවක් පාඩ පස්සේ කරන කරුණක තියලා වඳින්න. අර මොනවද සිවුර වලට උදේ ඉඳලා ඇඳ ගන්නකම් කල්පනා කර කර ඉන්නවා. ඊගාට පින්දපාත භෝජනං නිස්සාය පබ්බජ්ජා. සංතේ තසතේ යාව ජීවං උසාවෝ කරණියෝ. දැන් අපිට හම් වෙන වාරවල ලුණු මදි කියනවා. මිරිස් මදි කියනවා. පෝෂ්‍ය පදාර්ථ මදි කියනවා. විටමින් මදි කියනවා. ඒ නිසා ඒ සල්ලෝක භාවයේ ඉඳලා බහුභාණ්ඩික භාවයට යනකොට මේ සීමාව පයින් එක දන්නේ නැති එක තමයි පුත්තජනකම කියලා කියන්නේ. පුතග්ජනය ඉස්ලාමත් වෙනා තේරුම් අරගන්න. ඒක මානව අයිතිවාසිකමක් ජීවිත යාත්‍රාව සඳහා මේ මේ දේවල් අවශ්‍යයි කියලා. ඇත්ත ඒකට රජමුත් කැමැති, අමරාත්ලත් කැමැති, ගුරුරුත් කැමැති මේක අකේමුත් කියලා ගාව තියෙන්න ඕනේ. මොකද ඒ උතිරට තේරෙන්නේ නැත්තම් මොනවද හොඳ නරක කියලා අක්කන් පිට කාටවත් කරන්නේ නැහැ. නමුත් මේක කොච්චරක් ප්‍රෝජනේ සලකලා කරන්නේ කොච්චරක් කරනකොට සුඛෝපභෝගී වෙනවද කොච්චරක් කරනකොට ඊර්ෂ්‍යා ගුණේ මත යනවද කියන එක මෙන්න මේ සීමාව දන්නේ නැතිකම තමයි පෘථක්කම කියලා කියන්නේ. ආර්යයන් වහන්සේලාට මේක හොඳට තේරෙනවා. මේක පාවිච්චි කරන්නේ අසවල් ප්‍රෝජනේ සඳහා. ඒ ප්‍රෝජනේ මෙතනින් සලසෙනවා. ඉන්දියාර කියන දේවල් අපි ප්‍රශ්න කරගන්න ඕනේ නැහැ. යෝවා පිළිබඳව කීච්චක් කරගන්න අපි අපි කාලය ගත කරන්න ඕනේ නැහැ. නිසා පින්න පාදයේ පිළිබඳව ඒ වාගේ ජීවිතයක් ගත කරන්නේ නැතුව අපි එක වේලක් වළඳුවත් මුළු දවසම කල්පනා කරන්න වෙන්නේ ඒ ආහාරය ගැන. ඒ වගේම සීනාසන. දුක්ඛ මූල සීනාසන නිසායි පබ්බජ්ජා. පස්සේ යාව ජීව උසාව කරණීය. මේ රහක් වලට ගියාම තමයි හොඳ මේ. මුළු ජීවිතේම ගත කරන්න පුළුවන් කියලා. ආන්නේ ඒක තියෙද්දි දැන් සීනාසන ලැබුණ පෙර පිනට නමුත් බලකොට පෙර කර්මයක් මේක. අනික ජාතකයක සඳහන් වෙනවා ඒ වැඩිමහල් සහෝදරයයි බාල සහෝදරයයි සංගී තුන්දෙනා ගිහිල්ලා ඕම සල්ලෝක ජීවිතයක් ගත කරනවා කැලි. එනම් ජීවත් නැහැ මේ සහෝදරයන් පිළිබඳව කාම රාග ඇඟීම් ඇති වෙන විදිහට ගත කරන්නේ බොහෝම තපසර ජීවිතයක්. මේ තුන්දෙනා ගත කරනකොට ශක්‍ර දේවේන්ද්‍රයාට පරීක්ෂා කර බලන්න පරීක්ෂා කර බලන්න ඕනේ තා මේ තුන්දෙනා මොකද කරන්නේ? මේ එක්කෙනෙක් දවසකට වට තීරුම් අරගෙන එයා යනවා අල මේ කඩාගෙන ජාතු ගන්න ඇවිල්ලා අනිත් දෙන්නගේ එලිපත්te තියලා යනවා කැමරට. ඒ ලොකු අය අද කෙරුවා නම් දෙවෙනි දවසේ මැද්දුම් මයිය කරනවා. තුන්වෙනි දවසේ නංගි කරනවා. ඒ නිසා දවස් තුනක සැරයක් එක්කෙනෙකුට සිද්ධ වෙනවා තුන් දිනකටම කැම හොයන්න. ඉතින් අනෙක් කට්ටිය අනෙක් කට්ටියට දැනුම් දෙන්න නැතුව ඉතුරු වැඩ ටික කරන භාවනා කරගෙන ඉන්නකොට ඔන්න එක දවසක් ලොකු අය දකින්නවා කැම නැහැ. ඊට පස්සේ හිතා ගන්නවා මුඛාක් හරි දින්න සැලිලක් රෝගයක් අත් වෙන්නේ කියලා. හොඳයි කමක් නැහැ කියලා ඒ කැම නැතුව දවස භාවනා කරනවා. ඊට පස්සේ දෙවන දවසෙත් බලනවා දෙවන දවසෙත් නැහැ. ඊට පස්සේ මෙයා හොඳට මහන්සිලා මේ හරි අසලා තුන්වෙනි දවසේ ගිහිල්ලා අනිත් කටින තියෙනවා අනිත් තත්තන්ට ඉඩක් නැහැ. මෙයා තිබ්බට මොකද හම් වෙන්නේ? පස්සේ ආම්බෙන් වගේ තුන්දෙනා එකතු වෙච්ච ලායි බොහෝම තුන්දෙනා දුක් මේ දුර්වලයි ඒකට ලොකෝයන් කියනවා එයා තමයි එතන දැනුත්තට ඉන්නේ මොකද කියලා. ඊට පස්සේ කියනවා එක එකනා මූණ බලා ගන්නවා කියන්නේ මොකද අනික් කට්ටිය වත සපේලානේ. අත සපේලා නැහැ කියලා කියන්නේ තුන් දවසකට කෑම දීලා නැහැ. ලුකෝය තියලා ඒත් නැහැ හම්බෙලා. ඇයි තුන් දෙනා කතා කරන කියලා හැම කෙනාම කියනවා අනිත් එක්කෙනාගේ අඩුපාඩුවක් නැති මම නම් කරා. අනිත් එක්කෙනා කියනවා මමත් එහෙම ඊටාන කිව්වා මමත් කළා. ඉතින් එහෙමනම් මේ ඉලිපත් උඩ තිබ්බ කෑම වලට මොකද උනේ? ඊට පස්සේ තක පහලනවා සහෝදරයෝ වුණත් එක එකනට පොරු කියනවාද කියලා. ඊට පස්සේ එක එකන සාප කරගන්නවා. ලොකෝය කියනවා මම මේ කැම තියලා කැම නොතියා කැම කිතිබ්බා කියලා කිව්වනම් මට විශාල දැනෙල් දොරවල් විශාල ප්‍රදේශයක් තියෙන මහල් සහිත විහාරයක විහාරාධිපතිකම ලැබේවා. අසාප කරගන්නේ එහෙමයි. ජීවිත ආදත් මේ මහල් සහිත දොරජනල් විශේෂ ප්‍රදේශයක් සහිත විහාර ලැබෙනවා කියලා කියන්නේ කර්මයක්. මොකද මේ රුක්ක මූල සීනාසනේ තමයි බුදුහාමුදුරෝ දීලා තියෙන්නේ. ඒක කර්මයක් කරගන්නවද එහෙම නැත්නම් ඒක තමන්ගේ වාසියක් කරගන්නවද කියලා කියන එක කවදාකවත් ඔය සීලෙන් නම් අහුවෙන්නේ නැහැ. එහෙම නැත්නම් චූල සීල, මජ්ක්‍ධිම සීල, උත්කෘෂ්ඨ සීල කියන තුනෙන් අල්ලන්න අමාරුයි. යන්තමට අර තේරෙන්නේ සමත භාවනාවක සමතානි සංසයක් නැත්නම් විපස්සනා භාවනාවක විපස්සනානි සංසයක් ලැබෙනකොට නම් මේ රූපාකාරයෙන් මේ ළමයින්ට පෙන්වන දේ වැඩි හිතේ දක ගන්න ආසේ මගේ සමතේ පිනිස මගේ චිත්ත ඒකාග්‍රතාවයේ පින්ද මේ සල්ලහක භාවය කොහොමද වැඩ කරන්න කියලා අර සීලයකට තේරෙනකොටදී ගැඹුරින් තියෙනවා. විපස්සනා කරන්න ගියාට පස්සේ තමයි මේක මුදුන් පෙත්තටම නැගෙන්නේ. ඒ නිසා විපස්සනා නොකර නැත්තන්ට ඔය සල්ලහක වෘත්ති පිළිබඳව කියන්න ගියාම ධර්මය කන පිට ඇරලා වගේ තියෙනවා. ඒගොල්ලෝ හිතන්නේ පෙරපින් කරපු ශක්තියට අපිට බොහෝ දැසි දසුන් අමුදරුවන් ඥානවාන සුඛභෝගී පරිභෝග උපභෝග වස්තු ලැබීම. ඒකට ප්‍රශ්නයක් නෑ. ඒක කර්මානුකූලව සිදුවියක් මේක අනාත්මධර්ම සිදුවේ. නමුත් මේ ලැබුණත් ඒකත් නැති. ඉතින් ඒකට ලෙඩක්. ඒ මේකට ලෙඩක්. මේ මේ ඒ ඒ ලෙඩේ මේකක් නෑ. අත්‍රිච්ඡතාවේ. ඉතින් මේක තමයි මුළු ලෝකෙම තියෙන්නේ. මේක දැනගත්ත නිසාම සර්වචන් වහන්සේ මේ පැවිදි සමාජය කියලා එකක් ඇති කරලා උන්වහන්සේලාට තේරුම් කරලා දුන්නා මෙන්න සිව්පසේ. මේ සිව්පසේ අර විදිහට පාසකුල සිවුරක් පිටපාස භෝජනයක් දුක්ඛ මූල සේනාසනයක් කුචි මුත්ත වේදන්තිය. මේන මේ අතරින් යැපෙන්න පුළුවන්. මේ අතරට අමතරව මොකද්ද ශිෂ්ටාචාරය? මොකද්ද පෙරකල පින අපි ඇවිල්ලා වහගෙන දැන් අපි පඹගාල රැවිච්ච පැටලිච්ච දිනව මේ හිවලු ආගේ අර සුඛෝභෝගී දේවල් වලට ඉගෙන ගන්න ඉව ගන්නවා කුඩු මිනිස් කාපු ඉලව්වා. මේ මූලික தত্ত্ব හතරට ධර්මචර්යය වගේ කියනවා. නිසා අපි හිතා ගන්න ඕනේ අපිට වරදිනවා නම් අපි වරදිලා වැටෙන්නේ වඩා හොඳ තැනකට. හරියනවා නම් අපිට හරියනවායි කියලා හම් වෙන්නේ මහා මහා නරකාදියක්. ඒ නිසා සාමාන්‍ය කාමභෝගියත්තන්ද මේ සල්ලෝක වෘත්තිය කියන එක අර කලින් කියාපු විදිහට රාජධානි වල මිනිස්සුන්ට ඇතිවලා තියෙන පරිසර දූෂණය ගැන පැත්තෙන් අමෝරාවෙන් නම් පිළිගන්න වෙලා තියෙනවා. නමුත් අපි මේ මතු කරගන්න හදන්නේ විපස්සනා භාවනා කරන කෙනෙකුට කොහොමද මේ අඩු වැඩ ප්‍රදේශයක් නැත්නම් නැවතිල්ල වැඩ කරන්න පුළුවන් ශක්තියක් ඇති කරගත්තාම ඒක කොහොමද තමන්ගේ ගමනට උදව් වෙන්නේ කියලා. ඒක සර්වඥාන්සේ පෙන්නන කැපී පෙනෙන සුන්දරම නිදර්ශනය තමයි කුරුල්ලා. යේන යේනේ වොද්දේති සපත්ත භාරෝ උද්දේති. කුරුල්ලා යම් තැනකින් ඉන්න අත්යෙන් පැනලා අහසට පැන්නනේ තතු දෙක විතරයි ගෙනියන්නේ. ඒ වගේම තමයි ශ්‍රමණයාට මතක් කරනවා යේන යේනේව පක්කමචි සමාදායේව පක්කමචි. ඉන්න තැනකින් යම් තැනකට යනකොට පාත්‍ර සූරු දෙකක් ගත්ත කියන්නේ. එහෙම නැතුව ඒ බඩු බහන් රාශියක් කරගෙන හෙල්ලගෙන පෙරලගෙන ඇවිදිනවා නම් ඒකෙන් තේරුම් කරගන්න තියෙන්නේ ඒ පුද්ගලයා විහිං මේ දේවල් අරගෙන විශාල ගමන් වේසක් විඳිනවා. නමුත් සරුවච්චන් වහන්සේ ඒකට වග කියන්නේ නැහැ. මොකද සරුවච්චන් වහන්සේ ඒ මෙච්චර ගැඹුරු ධර්මයක්. කියන්නේ මේ අවුරුදු 1550ක් සාවිශේෂයෙන් මේ ථේරවාදය රැකිලා තියෙන විදිහට මුල්ම බුද්ධ වචනේ රැකිච්ච ඉතිහාසයක් ලෝකෙ කොහොක්වත් නැහැ. හැම තැනම පස්සේ පහළ වෙන අතිපණ්ඩිතෝ ඕක වෙනස් කරනවා. මේක එහෙම වෙනස් කරන්න උනේ නැහැ. ඒ නිසා මේක නිකන් යල්පැනපු දෙයක් කෝපි කාලයක් කියලා කියන්න පටන් ගන්න තියෙනවා. නමුත් තේරුම් අරගන්න තියෙනවා මේ 2550 තුල එහෙම නැත්නම් වචනාචියේ ශ්‍රී මුක දේශනාවේ පටන් වෙනස් වෙලා නැහැ කියලා. මෙච්චරම ගැඹුරු ධර්මයක් දේශනා කරන්න දරුවත් යන අඩු ගානේ රටවල කැලලක් කලුණ කැලලක් පාවිච්චි කළේ නැහැ. මොනම දෙයක් පාවිච්චි කළේ. පාවිච්චි කළේ තියෙන ඇඟිලි පහ පාවිච්චි කළේ තියෙනවා ධම්මචක්ක මුද්‍රාවේ. ඒකට කියනවා ව්‍යාකරණ මුද්‍රාව කියලා. එච්චරයි. නිසා වැඩකාරයාට බොරු බෑ. ඒ වගේම බොරුකාරයාට වැඩක් බෑ. උපකරණ රාශිය රට ලං කරගෙන ඉන්නවයි කියලා කියන්නේ තන්ති ක්‍රම වපෑ. ඒ නිසා මට ඔය නිල්ලමේ ජාමුල හුතුය දක්ෂ පැරණි ශ්‍රීස්තලංච දාතික ඔපරේෂන් දොස්තර කෙනෙක්. ශල්්‍ය වෛද්‍යවරයෙක්. ඒ මනසේ හොඳට වයසයි දැන් ඒක භාවනා කරනවා. ඉතින් මම දැන් මේ කල්ලි කර්ම පිළිබඳව තියෙන දියුණුව ගැන මොකද කියන්නේ කියලා. එයා දුව ඇත්තටම වෙන මේ වෛද්‍ය ශාස්ත්‍රවල නැති විශේෂයක් තමයි මේ ශල්්‍ය කර්ම ක්‍රම. ඒසා නවීන උපකරණ කොච්චර තිබ්බත් ඒකේ දොස්තරගේ වැඩේ තමයි කියනවා. අහුව යාට කියනවා කියලා දැනට ශල්‍යකාරයකට කියොත් ලේනහරයක් ලැබුණොත් විජහාට ලේනහරේ ටයි කරන ක්ලිප් charge තියෙනවා. පොරත් මොනවාක්වත් හරියන්නේ නැහැ කිව්වා මම පටන් ගිල්ල දින තද කරනවා කිව්වා ඕක තමයි කරන්න කිව්වා එදත් කරන්නේ ඕකමයි කිව්වා මට නම් දැනුත් ඕකමයි තමයි. නිසා ඒ මනසට ළමින් උපකරණ තිබුණත් නැතත් ඒ මනසේ අතින් වෙන්නේ ඒ සහජයෙන්ම එන දේ තමයි. ජීවන බොහෝම සාදරව බොහෝම මේ විශාල සුඛෝභෝගී මේ ශල්‍යකාර නැතුණට ශල්‍ය කර්ම කරන්න පුළුවන්. නිසා යම් කිසි ධර්මයක් තේරුම් කර දෙන්න ඉතාමත්ම අමාරු ගැඹුරු සූත්‍ර ලයිස්තු ප්‍රස්ථාර අවශ්‍ය නම් ඒක බොරු. නැත්තම් බොරුගේ මයි. කියන්නේ කියනවා තේරුණා නම් එච්චර තමයි ධර්මය කියලා කියන්නේ. ඒ නිසා මගේ මුල ඉඳලම අපි ධර්මයේ පිළිබඳව සැකයක් තියෙනවා. දැනටත් තියෙනවා. මොකද ඒකට හුඟාවක් කටපාඩම් කරන්න ඕන හුඟාවක් ගලපන්න ඕනේ. ඒ ගලපලා බැලුවට පස්සේ අන්තිමට තියෙන කතාවරපන් කියලා නිකන්. මොකක් අතරින්ද දෙන්නේ? එහෙම නම් අතරින්ද මුලේ ඉඳලම අල්ලන්නෙම නැතුව හිටපොන ඉවරයි. ඒක නිසා මේ සල්ලාවක බුද්ධිය කියවම ද්‍රව්‍ය වලටත් ඔක තියෙනවා. මූල ධර්ම වලටත් ඔක තියෙනවා. සීලයක් තියෙනවා. හැම තැනම පැතිරලා තියෙනවා. ආන්නේ පැතිරිච්ච ගතිය නිසාම නැත්නම් මේ ගති සංකලන භාවය නිසාම මධ්‍යම ප්‍රතිපදාව තෝරනවා කියන එක නම් ලේසි නෑ. ද්‍රව්‍ය නැති කිසියම් දෙයක් නොදන්නා කිසිම සීලයක් ඇති මනුස්සයෙකුට මේක කරන්න පුළුවන් හරියව තැහැල්ලුයි කියලා හිතලා ඒක කවදාකවත් වෙන්නේ නෑ. එනිසා අන්තිම සුඛෝභෝගී වෙලා ඔක්කොම දැනුම තියාගෙන සම්පූර්ණ සීලවන්ත වුණා කියවට මේක වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ඒ එළඹෙච්ච தත්ත්වේ. අපි සමතර වුණක් විනිශ්චය කරගෙන යනවා නම් භාවනා කරගෙන යනවා නම් එතන භාවනා කියලා කියන්නේ මොකද්ද? අපි විපස්සනා අරමුණක් මෙනෙහි කරගෙන යනවා නම් එතන ඒ ඉන්න ඥානයේ හැටියට භාවනා කියලා කියන්නේ මොකද්ද? අපි සීලයක් රකින්නවා නම් ඒ Taman රකින්න සීලයට අනුව චාරිත්‍ර ධර්ම එහෙම නැත්නම් ආචාර ධර්ම මොකද්ද? අපි දානයක් දෙනවා නම් මේ දාණයට අදාළව ඒ තන කල යුත්තේ මොකද්ද කියලා කියන එක කවදාකවත් ඊට ඉස්සෙල්ලා චිත්තක්ෂණේ ගන්න දෙයක් නැහැ. මේ වෙලාවේ දැන ගැනීමට අපිට බෞද්ධ භාවයේ තියෙනවා දැනගෙන තියෙන. නමුත් මේ වෙලාවේ යොදන යෙදුම ඒකාන්තයෙන් මේ මනසයි තියෙන ප්‍රායෝගිකත්වය අනුව වෙනස් වෙනවා. ඒ නිසා මේ සල්ලවක මුත්‍ති කියන ගුණය හොඳම හොඳ උපමානයක් වෙනවා. විනෝදාන්දක් වෙනවා. තමන් තමන් ගැන බලන්න යනකොට මම අවුරුද්ද 2 3 4 මේ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරගෙන යනකොට එන්නේ එන්නේ එන්නේ සහැල්ලු භාවයක් Tamanට හිතේ වචනවල ක්‍රියාවල සිදු වෙනවද නැත්නම් එන්නේ එන්නේ එන්නේ තද භාවයක් තද්ද භාවයක් බහුමහානික භාවයක් හිතේ වචනවල ක්‍රියාත්මක සිදු වෙනවා කියන්නේ ඒක ඇත්තටම පරිසරයට දොස් කියලාවත් Taman වටේ ඉන්න පිරිසට දොස් කියලාවත් හරියට Tamanම වග බලා ගන්න ඕනේ මේ පටිනිස්සග්ග කියන වචනේ. සබ්බූපදි පටිනිසක්. සබ්බූපදි පටිනිසක කියන එක විස්තර කරන්න ගියාම අටුවාව හරි ලස්සන අර්ථ කතන දෙකක් තියෙනවා. පක්ඛන්දන පරිච්ඡාව කියන. අපි හිතමු සමත භාවනාවේදී නම් උපචාර අවස්ථාවේ ඉඳලා මූල කර්මස්තන හොඳටම ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා ඒත් යෝගාචරගීත තාම අර්පණාට වැටලා නැහැ. උපචාරේ පවතිනවා. නමුත් අරමුණක් කියලා අල්ලන්න දෙයක්වත් නැහැ. නමුත් විවේකයක් දැනෙනවා. අරමුණක් නොදැනෙනවා. මෙනෙහි කිරීමකුත් නැහැ. ආනේ වෙලාවේදී වෙනත් එහෙම නැත්නම් ඒ ආනාපානය කරන කෙනා නම් ආනාපාන ප්‍රතිභාග නිමිත්තෙන් පරිබාහිර මොන දෙයක් මත වුණත් ඒක අතහැරලා දාන්න ඕනේ පරිත්‍යාග කරන්න ඕනේ. මර්ධන භාවනාව උදයි කියලා හිතුණා ඒක අතහැරලා දාන්න. මොකද ඒක ආනාපානෙන් හිත කඩනවා. ඊගාවට මේ මතුවෙන්නා වූ ආනාපාන ප්‍රතිභාග නිමිත්තේ කිමිදෙන්නත් ඕන. ආනාපාන ප්‍රතිභාග නිමිත්තේ කිමිදීම එයින් පරිබාහිර වූ අනිත්තරමුණු ත්‍යාගීදීමට සමානයි. යමක කිමිදිනවා නම් අනිත් වටහැරෙනවා. ඉතින් මෙතනදී බැරි වෙලාවක්වත් ආනාපාන ප්‍රතිභාග කිම් නිමිත්ත පාවා දීලා වෙන ආරමුණක කිමිදුනා නම් 100 100ක්ම ලකුණු කැපෙනවා. වැරදිලා හෝ හරි ගිහිලා හෝ යම් වෙලාවක මෙන්න මේක යානාවාර ප්‍රතිපාග නිමිති කියලා එමෙක මෙදලා අනෙක් සියල්ලම පරිත්‍යාග කරන 100ක් ලකුණු ලැබෙනවා. මේක අකාලිකයි. නිසා පක්ඛන්දර කියලා කියන්නේ නිමග්න වීම, කිමිදීම. පරිත්‍යාග කියලා කියන්නේ අතාරින්. අටෙනි සංගේ කියන වචනේ ඔන්න තමයි තියෙන්නේ. එචා අතහැරිය යුතු පැති සහ ගත යුතු පැති කියන දෙක විතරමයි ලෝකේ තියෙන්නේ. දේවල්වත් පුද්ගලයවත් අනිත් සේරම සම්මුති. අපිට ඉදිරිපත් වෙන ඒ දේ ඒ සංසිද්ධියේ ඒ මිශ්‍රණේ කොයි දේ රට යුතුද කොයි දේ හල යුතුද කියන එක එකට කරටක් දාගෙන යන දෙන්නට එකක් නෙවෙයි. ඒ පුද්ගලයාගේ එකක් ගල්තිය යුත්තේ එකක් හැල යුත්තේ එකක්. අනිත් එක නාගේ හැලිය යුත්තේ එකක් හල යුත්තේ එකක්. ඒ තරම්ම විචිත්‍රයි ලෝකෙ. ඒක නිසා පොදු මේ දෙන්නා මෙන්න මේක කරන්න ඕනේ මේක අතරින් කිව්වොත් ඒක වෙන්නේ නැහැ නමුත් ඒක නිසා දෝ සර්වඥාන්සේ මුල්ම 69 ධර්ම දූත මේවරේ යොදනකොට කියලා තුනක් දෙන්නේ නම් ඒක පාර යන්න එපා කියලා. මොකද එක්කෙනෙක් අවබෝධ කරගත්ත ක්‍රමයේ කියලා දෙනකොට තව කෙනෙක් කියලා කියන ඕක නෙවෙයි ක්‍රමයේ කියලා. ඒකට අහගෙන ඉන්න මනස සම්පූර්ණ පටලයි. කියන එක වගකීමෙන් කියනවා මම මෙන්න මේ මාර්ගයෙන් ගොඩාවේ ඔය ටික අතාරින්න මේ දේ කරන්න කියලා. ඉතින් ඒ දෙන්නට කිවිසුමක් ඇතුව වැඩේ කරගන්න පුළුවන්. සර්වචනාතිකව තවත් ශ්‍රාවකයෙක් එතෙන්ද ගිහිලා කියනවනම් නෑ මම කාය සාක්ෂි. ඒ නිසා මම මේ විදිහට අත්දැකේ. ඔය ගුරුවරයා කිව්ව වැරදි මේ විදිහට කරා. අනිත් එක්කනා කියනවා මම සත්‍දානුචාරී. ඔය කියන ක්‍රමේ වැරදි මේ විදිහට කරන්න කියලා. ඒකට ආධුනිකයන මොකද වෙන්නේ? නිසා කියන දෙන්නේ එකපාරේ යන්න එපයි කියලා. ඒ මොකද තමන්ට අත්දකපු ක්‍රමයේ හැටියට තමන් නිරවද්‍යව නිවහල්ව කියලා දෙනකොට ඒ පුදුලට වගකීමෙන් යුක්තව අනිත් එක්කන හසුරවන්න ඒ තරම්ම විචිත්‍රයි අරුවචනාන්දගේ ධර්මයේ සරුවඥයි. මොන්නම්ම දෙයකටවත් එක ක්‍රමයක් නැහැ. ක්‍රම රාශියක් තියෙනවා. අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන එක හරීම සජීවී. මේ සජීවී වැඩපිළිවෙලට බඩු බාහන්න ගොඩක් ඕනේ නැහැ කියන එකයි කියන්නේ. ඒ මොකද එතන තියෙන දේ පාරදක්ෂවරයන් කියලා දෙන්නසී තියෙන දේ පාවිච්චි කරලා උපරිම නිෂ්පාදනය ගන්නයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒකත් අතහැරියා නිෂ්පාදනයත් අතහැරියා ගියා. නිසා ආර්ය වංශ සූත්‍රයේදී පෙන්ලා දෙනවා ආර්ය ආසන කියලා කිව්වට පස්සේ ඔය පල්ලංකයක්වත් කවිච්චයක්වත් මොනම දෙයක්වත් නෙවෙයි කියලා තියෙනවා. ගහක් ඇද්ද කියලා පිටුල් ටිකක් එලාගෙන ඒක මැද ඉඳගෙන භාවනා කරනවා. භාවනා කරන ප්‍රථම ධානය උපදවනවා. දෙක තුන හතර උපදවා ගන්න. අවශ්‍ය නම් අටවෙනි පාදයෙන් ධානයට යනවා. ඊට පස්සේ ප්‍රථම මාර්ග ඥානෙ, ද්විතීයික මාර්ග ඥානෙ වශයෙන් මේ මේ මාර්ග ඵල සමාපත්තියට ගියා නම් ඒක තමයි හොඳම ආසනය. ඒක තමයි ආර්ය ආසනය. ඉතින් නැගිටලා ඉවරසක් ගියාට පස්සේ මේ ගහ වටේට කටුකම්බ ගැටක් ගහලා රකින්න ඕනේ. මේ පිටුර ටික පුළුවන් තරම් ආරක්ෂා කරන්න ඕනේ. ඒක උකන්න දෙන්න එපයි කියලා කිසිම හැඟීමක් එන්නේ නැහැ. මොකද මේ වෙලාවට හම්බෙච්ච ගහ, මේ වෙලාවට හම්බෙච්ච පිටුට්ටියක් දාගෙන තමයි ආර්ය ආසනයක් වඩපත් කරගත්තා. ඒක ආර්ය නම් ඔකේ රකින්න දෙයක් නැහැ. මොකද ඒ රකිලා රකීමේ ලැබිය යුතු ඵලය ලැබලා ඉවරයි. ඒකේ ඊට වැඩි පහත් ඇඟීමක් තියෙනවනම් තමයි ඔක රකින්න තියෙන, පාරස්සා කරන්න තියෙන්නේ. එතකොට බහුභාණ්ඩික වෙන්නේ. එතකොට කරේ ධානය යන දින දේවල් වැඩි. ඒක නිසා සර්වඥාන්සේ විතර කිසිම උගන්වීමේ උපකරණයක් පාවිච්චි නොකර 45 අවුරුද්දක් උපන්න උගන්නපු එකම ගුරුවරයෙක් නැහැ. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ දේශනා කරපදේ අන්තිමම ගැඹුරු. උන්වහන්සේම දේශනා කළා තියෙනවා මේක සැහැල්ලු කියලා නම් කියන්න එපා. ගැඹුරුමයි. ඒ ගැඹුරු උනාට අල්ලපු ගෙදර අහන මනුස්සයර තේරෙන්නේ නැත්තම් ඒක ඇති වැඩක් නෑ. එතන යමක් තේරෙනවාද එතනින් පටන් ගන්න ඉදිරියට යන්නේක තමයි විපස්සනාව කියන්නේ. යථා පාකටන් විපස්සනාපි නිවේසෝ යමක් උඹට වැටෙනවද ඒක දිගේ කරගෙන යන්න යනකොට යනකොට යනකොට යනකොට මේ ලෞක භාවය සහැල්ලු භාවය වැඩෙනවනම් අන්න හිතා ගන්න පුළුවන් අපිට මේකේ කෙලවරක් කියේ අපිට මේකේ නිෂ්ඨාවක් කියේ කියලා ඒක නිසා ඒ අත්ත කුසලයේ ගැන කල්පනා කරන කෙනා මෛත්‍රී අදහසෙන් කල්පනා කරත් ලෝකයා අද අපිට පෙන්නලා දෙන කෙනා බොහෝ දේවල් පරිභෝග කරන කෙනාගේ හිත දෝෂයයි ඕ පරිසරය කියලා කරනවා. ඊටාම අඩු ප්‍රදේශයක් මේ පාවිච්චි කරන මිනිස්යාගේ පරිසරය කියලා දෙන්නේ නැත්නම් බොහොම සැහැල්ලුයි ආශ්‍රයත් ලේසි. මෛත්‍රී ස්වභාවයක් තියෙනවා. විපස්සනාවට ගියත් නැති දේවල් කල්පනා කරන්නේ නැතුව අහුවෙන්නේ නැති දේවල් ගැන හිතන්නේ නැතුව Tamanට වැටහෙන ප්‍රකට දේන් පටන් අරගෙන දැකීමක් ඇති කෙනාට එන්නේ එන්නේ එන්නේ සැහැල්ලුවක් තමයි තියෙන්නේ. ඒ සැහැල්ලුව නාම රූප පරිච්ඡේඥානෙත් තියෙනවා. පච්චේ පරිඥානෙත් තියෙනවා. අන්තිමට ගිහිල්ලා ආපසු නොයන විදිහේ පිම්මක් පනින දැන් තමයි අපි මාර්ග ඥානය කියලා කියන්නේ. මේ සෑම තැනකදීම මේ මාර්ග ඥාන හෝ විපස්සනා ඥාන සෑම තැනකදීම ඒ පුද්ගලයාට යම් කිසි දුකකට වාංගු වෙලා දුක්කට හැපිලා මේ දුක මම දැන් විඳ ගන්න පුළුවන් කියලා දුක්ඛ සත්‍ය පිළිබඳ වෙනදට වඩා මට්ටමක් අහුවෙනවා. ඊගාවට වෙන්නේ ඊටත් වඩා දුකකට හේතු වෙනවා. කුර දෙනවා. ණය දෙනවා. ඊට පස්සේ ඒ දුකත් විඳ ගන්න පුළුවන් කියලා එnde එnde එnde එnde අර දුක් මට්ටම් ඉහළට යන තුරෙන් තමයි පෙර කුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන විදිහට මේ දුක පිළිබඳ පරිඤ්ඤය ඥානය ලබන්නේ. එහෙම නැතුව බහුකාණ්ඩික වෙන්න වෙන්න වෙන්නේ තමන්ගේ විවේකේ නැති වෙනවා. මේ කියන විමුක්තිය නැති වෙනවා. අනික් අයත් එක්ක රණ්ඩු. නඩු. චෝදනා බහුල භාවයේ නිසා ඒ බුද්ධයාට ධිට්ඨ ධම්ම සුඛේවත් අර සබ්බූපදී පටිනිසග්ග කියන සුඛේවත් ඒතං සන්තං ඒතං පණිතං නැති වෙනවා. ඒක නිසා ධර්මය පිළිබඳව ධර්මාන්වයෙන් බලනවා. උදාහරණ පෙන්නපු පාරදිගේ බලනවා නම් මේක කවදාකවත් පිළිනු වෙන්නේ මේ 2500ක් කල් ගියයි කියලා කිසිම පිළිනුවීමක් නැහැ. එදා නාම රූප පරිචේ ඥානෙ යම් තාකාකට සාක්ෂාත් කළාද අද සාක්ෂාත් කරපේ කනටත් මේ සල්ලෝක භාවයේ ඒක කෙලවර වැටේ. ඉනිහර දෙන ඥාන වලත් එහෙමයි. ඒ වුණාට දැන් අපි සෝවාන් මාර්ගය සඳහා මේ විදිහට මේක ලබලා තියෙනවා. සකදාගාමි මාර්ගයට යනකොට ආයමත් ඉදිරියට ඉදිරියපත් වෙනා වූ ඒ උද්‍යප්පේ ඥානෙ පටන් යනකොට ආයෙත් දුක ඉදිරියපත් වෙනවා. මේ තාක්ෂණයමයි යොදාගන්නේ. ඒක ටික කරගෙන කරගෙන යනකොට ඒක ඔක්කොම එන්ජින් සෑහළු භාවයටපත් වෙලා මේ භාවිත මනස මේ සෑම දෙයකටම උඩින් ඉන්න පුළුවන් තත්ත්වයට යන්න රූප කියලා කියන්නේ ඒකාන්තයෙන්ම අපිට ණයක්. අපිට කරදරයක්. අපි අතහැරිය යුත්තක් නැතුව වැඩිකමට පාවිච්චි කරන්නක් කිය ප්‍රෝජනේ සඳහා පාවිච්චි කරන්නක් කිය කියන හැඟීම ගත්තා නම් අනිත් අද ලෝකයේ උපතන කැම ටික හොඳටම ඇති ලෝක ජනතාවට. අද තියෙන බෙහෙත් හොඳටම ඇති මේ ලෙඩවලට. නමුත් මේ මොකද්ද සල්ලවක පාවෙ නැතිකම නිසා බහුභාණ්ඩික වෙන්නේ. අනිසා පිරිසක් ගොඩක් ඉවරස් කරගෙන විශාල පිළිසකට මොනවාක්වත් නැති කද්දකටපත් වෙනවා. ඊර්ෂ්‍යා කෝධමාන වෙලා තියෙනවා. මෙන්න මේක පොදු වෙනන් ලබා ගන්න උත්සාහ කරන්න එපා. ඒක සර්වචන් වහන්සේවත් උත්සාහ කරන බව පේන්නේ නැහැ. මේ විදිහට කියනවා නම් දේශපාලන සඳහා භික්ෂුන් යා යුතු නැහැ. හැබැයි Tamange අතපොතලේ පිළිසනම් මේක 100%ක් පාවිච්චි කළ යුතුයි කියන එක සර්වචනාංශේ සාක්ෂි. ඒ නිසා අපි අද ලබාගෙන තියෙනවා මේකෙන් අපි ගත කරපු ජීවිත කාලයට සාපේක්ෂ යම් අත්දැකීමක් අපි ස්වාධීන වෙනවා. අනේ එච්චරමයි අපි ලබපු දේ මේක තව තවත් දියුණු කරගැනීම පිණිස තවදුරටත් අපිට මේ සල්ලහුක භාවයේ ලහු භාණ්ඩ ස්වරූපයේ වැඩිීමේ මේ ගෙවිගෙන යන අවස්ථාව ඉවර වෙන්නේ ඉස්සෙල්ලා අපට දැනට තියෙන මේ බරගති තව තවත් දුරු කර ගැනීමෙන් යම් පරමාර්ථිකින් මේ ඊශාන ප්‍රතිපදාවට වැටුණා නම් ඒ පරමාර්ථය වහවා සාක්ෂාත් කර ගැනීමට මේ සල්ලෝක භාවයේ හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි අදට ජීවිත ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරන්න බලාපොරොත්තු මම සරලයි අහන කෙනෙකුට හිතෙනවා නිස්සාරණවාණය කොයි තරම් සරල තැනක්ද කියලා පේන්නේ. දෙල්ලාම නම් ආදුර නැගිලි උපකරණ අවුලාස්තිය. මේවාදියා වළලුකට මේ අපේ ප්‍රතිපත්තියයි. එෂනාවයි ගැළපීම ආදී ඒක යුම බාධා කියන්නේ මම කියන විදිහට කරපන්. හැබැයි මම කරන විදිහ නම් කාටවත් කියන්න එපා කියන්නේ. පොතේ මේකමදී යාමන පැහැදිලිවම කියන මම කියන එක හරියටම කරපන්. හැබැයි මම කරන දෙයක් නම් කාටවත් කියන්න එපා. මේ තරම්ම ආම්සෝන්ගේ කියවන එක කෙරුවාම තමයි. අර වර්ක් ඔෆ් ද කිං එකේ දියලම තියෙනවා. අද හාමුදුරුවෝ විතර කුල කර්ම කර්මාන්ත ගොඩනැගිලි කර්මාන්ත. ඒ වගේම මේ නව උපකරණ, ඒ වගේම වැඩ වැඩි කරගන්න જાතිය. ඒ මොකද නිදහස අධ්‍යාපනයේ තියෙන විශ්වවිද්‍යාලික ගම් ඕනතර ඉගෙන ගන්න පුළුවන්. විශාල වේදනාවක් කණිගෙදරකට වෙන කරනවනේ. ඊට පස්සේ කුසින් වර නැත්තම් පන්සලට ගිහින් වැඩ පටන් අරගත්තා නම් ඉතින් මෙහි ආපු අලුතම මම ඔය අදහසේ ලක් හරියට පටලැවුවා. මේ කියලා තියෙන බම්බානික භාවය නැහැ, සල්ලෝක භාවය කියනකොට පාත්‍ර ජීවරයි අටපිරිකරයි විතරයි. ඉතින් මම හයි කුටි හම්බුනාට පස්සේ බොහෝම ආදායයි. ඉස්සර මිටි මම 33 කාමරේ ගියා. ගියාට පස්සේ දවස් ගානක් යනකොට මම ගබඩ ආඩපත් කරා. ඒකට ගිය ගමන් සුපර් මාකට් එකට. ඕන දෙයක් තියෙනවා. ඉතින් පස්සේ එක දවසක් රෑ 10ට ඉස්සරහට මම උසාවියට කතා කරනවා සාංශ මේ විදිහට මහානකම රැකෙයිද කියලා. ඇයි ඒව අහන්නේ කියලා. ඊට පස්සේ ගාන ආඥාසි මෙහෙමයි ඒ. ඒවා ඊළඟ දේවල් දිහා බලනකොට අපි කම්තුරෙන් ඊළඟ දේවල් දිහා බලනකොට අතපත ගන්න බඩු දිහා බලනවා අපි අප්පාම අම්මා මුත්තා කාලේවත් හම්බෙච්ච නැති බඩු මේකේ තියෙනවා. ඉතින් ඒක නිසා මේකේ සල්ලේකයක්ද මේ තියෙන්නේ බදා ගැනීමක්ද මේකේ තියෙන්නේ. මොකද මේ නමට මේව කියන්නේ ඉතින්. මම හිතුවේ අට පිළිකර කරගෙන මේ වනගත වෙනවා කියන්නේ. නමුත් දැන් මේක දිහා බලනකොට හැම කෙනෙක්ම බුද්ධික සත්‍යයක් තියෙන තමන්ගේ රාජධානියක රජ කෙනෙක්ද. ඊට පස්සේ කිව්වා මේ දෙක අතර වෙනස දරගන්න කිව්වා බලන්න බැරි වීම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තමන් ඒවට ඇලී බැඳී වාසය කරනවා නම් ලැබීම සඳහා අධාර්මික ක්‍රම පාවිච්චි කරනවා නම් ඒක කර්ම රසය. සුඛභෝගේ භාණ්ඩ තිබුණාට ඒක හිතෙන් කරගෙන ඉන්න එක තමයි අත්‍යවශ්‍ය දේ. දේවල් වලට අපිට කරන්න දෙයක් නැහැ. ඒවල් පාවිච්චි කරලා තමන් අහු වෙන්නේ නැත්නම් තමන් පොරොජින සත්‍ය පාවිච්චි කරනවා. මම දැක්කේ දුක සාමිනාසයතර මේ අතිමාරට එච්චරම තදේ බල අල්පේච්ච ගතිය බුද්ධිමේ තිබුණේ තදේ බල සුඛභෝගේ නැහැ හරියට ලැබීම තිබුණා. හැබැයි තානත් ප්‍රවේශ මෙම පාවිච්චි කරනවා. ඉතින් හාත්පසම වෙනස් බුදුමේ පන්දි පන්දිස්වාමීන් වහන්සේ සම්පූර්ණ හතරින්ම පිරිසිදුකම ඕනේ හරියට පිරිසිදුව තියෙන්න ඕනේ ධර්ම වැඩක් කරනවා නම් ආගමික වැඩක් කරනවා නම් ලෝකයේ දෙන හොඳම බහඳ ගන්න ඕනේ. ඒතරයි සංස්කෘත ප්‍රතිපද. ඒ සංස්කෘත අපිට වාස්තික බලනකොට අන්තිම සුකුබෝ. ඒ සංස්කෘත එක ජීවිතයක් ඇතුළත මුළු බුරුමම හොල්ලලා දැන් තාමත් ආදර්ශවත් අනේ ප්‍රතිපදාවකුත් හදාගෙන කටයුතු කරගෙන යනවා තාම සත්‍යම කටයුතු කරනවා. ඉතින් මමත් හරි අසරණ වුණා මේ මේ ප්‍රශ්නේදී ධර්මයේ සඳහා පාවිච්චි කරනකොට සාංගික දේවල් සඳහා පාවිච්චි කරනකොට අපි එකමින් මතියා ගන්නවා. ඒ වගේම තමන්ගේ එදිනදා ජීවිතය කියලා එකක් තියෙනවා. තමන්ගේ බුද්ධිය අන්නේ ඒකදී කුල්ලුවාන තරම් ලහුක වෙනවා. අරවට අත කියන්නේ. ඉවට අත තිබ්බොත් අපි සාංගික වස්තු සම්දාය මේ සංයාර ලැබෙන ලාභ විනාශ කරන්නේ. ඒක අපිට කරන්න බෑ ඒක වෙන කර හැටියට අපිට ලැබෙයි. මොකද ඒක නැතුව බෑ. මට මේක කොහොම හරි ලබා ගන්න ඕනේ කියලා අපි ඒක ව්‍යාපාර කරනවා නම් ඉතින් අපි සම්පූර්ණ දේශපාලනයට පයි. ඉතින් මේ දෙක දැනගන්න බැරි නම් වස්තු වැඩි කරගෙන කියලා භාවනා කරන්න බෑ කියලා කියන්නේ ඒක. එහෙම නැත්නම් කියන්නේ වස්තු නැත්නම් කියනවා හැම කෙනාටම භාවනා හරියන්න ඕනේ කියලා. මේ දෙකම පොදු. හැබැයි ටික වෙනස් වෙන එක එනකොට එනකොට එනකොට තමන් මේ ගැටෙන් එන්නේ ලිහින ගතියක්. ඉතින් එන්න අඩු යනකොට යනකොට කොච්චර මේ සුඛෝභෝගී දේවල් එවැනි විෂම අදහසයිද පුද්ගලයන් තුල හිටියත් සමහරවිට අදහස නිතරම හලා ගන්න නැතුව වට ගන්න කරතන පුළුවන් මම හිතනවා ඒක තමයි විපස්සනාවෙන් මේ ප්‍රශ්න දෙකේ තියෙන උත්තරේ සමතේට නම් පැහැදිලිවම කියන පරිසරය බලපෑමක් තියෙනවා. ඒ අසරයි දැන් මේකට මදාලා වගේ ප්‍රවෘත්තියක් මම ඊ පිළිදැරුවේ සාන්නාංශේ නමක් මොකටද භෝසාරිෂ්ඨ අනිත් කෙනෙකුට විරුද්ධ නඩුවක් දාලා කියනවා ඩ්‍රයිවිං ලයිසන්ස් බලපත්‍රය ගන්න ඉදිරියෙන් එකට. ඒකට ක්‍රියා අපි මම ගමෙන් ගමලගම පන්සල් දෙකේ දීවසක් වන්දනා කරමින් නව තුගාදුරට මෙහාට එන්නේ ඉතින් මෙහා තියෙන ඔය කිව්වා තුගාව මගේ පැය පුරා මට වදක් වුණා මේ පණේ මෙලක් යනකොට අර ආඳුරන නැත්තරකට ඊළඟට මහා පන්සල් ලැබිච්ච ස්වර්ණාසිලා කරගලදී මහා කර්මයක් කියනකොට ඒ සීරම මගේ දැස් පිට පේනවා. ඒ කියන්නේ වර්තේ ගමේ පන්සලසින් මෙතන නැත්නම් ධාට එන්නේ මෙන්න අන්වයි විශේෂ මොකක් හරි නිදීමක් තියෙනවා. ඒ බලනකොට අපිට මේ දෙන්නේ නැතිවීම ලොකු ඒකදී ඇත්තටම දේශපාලන වශයෙන් විග්‍රහ කරන යනකොට මුලින්ම අනගානික ධර්මපාලතුමා මේකේ සේවන වලට කිනි තිබෙන්නේ. සංඝයා එළියට අරගෙන ප්‍රජා සංවර්ධනයට සහ ආර්ථික සංවර්ධනයට සංඝයා යෙදුවා. ඒ දවස්වල කොහොම අවංකව කෙල්ලුවේ. කියන්නේ ඒ කාලේ නැගිටව ගන්න බෑ මේකට අන්තිම තරහ වෙලා ඒක සංඛ්‍යා වංශ ප්‍රශ්නාවක් මට හිතනනම් කියලා මැරලා ගියා. නමුත් අදහස ගෙනිච්චා. අදහස ගෙනිච්ච දේශපාලන යන්නේ විද්‍යා ලංකාවේ මේ සමාජ සේවයන් ගියා විද්‍යෝදේ අද මොකද වෙලා තියෙන විද්‍යා ලංකාවේ විශ්වවිද්‍යාලයේ ඉලෙක්ෂන් සංඛ්‍යාවට වෙලා තියෙන මොකක්ද? මේ ළඟදී ආපු ආම්සුනමක් මම ඇහුවා කියලාමයි ඇහුවේ. ඒකට කියන උච්චතර දක්ෂ අන්තිම දක්ෂ කටි කියන්නේ විශ්වවිද්‍යාලයේ විනය උගන්වන්නේ ගියේ. පැවිදි ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලයේදී පැවිදි ශිෂ්‍යයන් පාඩම් ගන්නන්නේ ගියේ. ඉංග්‍රීසි උගන්වන්නයි ලයිසන්ස් දෙන්නයි නීති කතා කරන්න වගේ දේවල් නම් හාමුදුරුවෝ ඉන්නවා ගියට වැඩි එළියදී. ඉතින් මේව දිහා බලනකොට අපිට පේන්නේ අර ඇති කරපු ගැම්ම නිසා තාමත් ලංකාවේ ඉන්නේ අනගාරික දනවතුන් ආයේ කැමැත්ත පිටනේ. ඒසර අනන්‍ය ප්‍රතිපදාවක්. ඉතින් සත්‍යක අපි අද ඉන්නේ මේ සංකර தත්ත්වෙදී මේ ස්වාමීන් වහන්සේලා මේ තිබ්බ පියවර දිහා බලනකොට හිතෙනවා අද අපිට අර කියන දර්ශීය අරණ්‍ය ප්‍රතිපදාවට යන්න බැරි වුණාට මම කියන සංස්කාර ශ්‍රේෂ්ඨත්වය තමයි කරණේ කාට වැත්ත කරලා ඉන්න පුළුවන් නේද? කරණේ කොට තමයි ඕන කෙනෙක් ඕන දෙයක් කරපු දෙයක්. තමන්ගේ තමන්ගේ පැත්ත කරලා ඉන්න පුළුවන්කම මම හිතනවා ඔයිට වැඩි දෙයක් නම් බුදුහමරේට පොකාරවත් ලැබෙන්නේ නැහැ. මොකද නාම සංස්කාර વિશે බාහ දරුනේ. ඒකට ප්‍රතික්‍රියා කරන්න කියොත් ඊට ධර්මයි. ඉතින් හිතන්න ඒක ගලපු දෙයක්. ගල තමන් පුළුවන් තරම් බලන්න ඕනේ ඊට වැඩිය අඩු මේ වස්තු ප්‍රමාණිකේ අඩු සංගතිකාවකින් වැඩි විවේකයක් ඇති වෙගෙන එනවා නම් සමාජාතම කිල්ලේ පාර යනවා. එලා වෙලා නේද? ඒ වෙනවනම් බුදුහාමුදුරුත් එකම තමයි. ආදානරමණින් දැන් ඔය විදිහට පාලනය කරන ආමුදුරු මුලින්ම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ඒ පැත්තට යොමු වෙලා ඊට පස්සේ පාරමිතුරු කියලා ඒක ඇතුලේ එකක් නැති කරගන්නකොට මේ ධර්ම අවබෝධ කරගෙන ධර්ම තුලින් යටිපැත්තේ මොකක්ද අමුත්‍යක් මේගොල්ලෝ කරන්නේ. ඔය චේන්ජ් අපිට ඒක නෑ ඒකට අපේ මූල අපිට කියලා වැඩන්නේ ඒ අල්කච්චිද කියලා කියනවා. අවසයි මොයිලෝ පටන් ගන්න එහෙමනේ. නෑ ඒක ඒක කාරණා වැඩකට යන්නේ ඒක ඒක මූලික දන්නේ නෑ එක්කෙනෙකුට දොස් කියලා වැඩක් නෑ. ආචාර්ය පරම්පරාවෙන් වෙන්නේ. ආචාර්ය පරම්පරාවෙන් ආරම්භ කරේ ගුරුවරයා කියනවා. මේ දැනට මේ සියන්නිකායින දෙවිනි නායකයන් අන්තිම සාරය. අපිට උගන්වනවා මට මතකයි මම ජීවිතේ ඉන්න කාලේ මේ ඔය ආශිවිසෝගම සූත්‍රය අටුවාවක් එක ඕනේ සංගල අහන්න පුළුවන්. පැවිදිලා ගිහම වන්දනා කරා. අඳුරන්නේ නැහැ මම. ඊට පස්සේ මෛත්‍රීකිරීම කරා මේ සමාජයන් අනුමාන කරන දැන් ඇවිල්ලා ආරංචිලා ඉන්නවා. මේ තමයි නම් මහානගම පිළිලා තියෙනවා වගේ කියනවා. පාඩි වෙන්නේ කොහොමද? මම පාඩි පාඩි හොලයි. ඊට පස්සේ මටත් අමුතු ආරංචිලා දැන් ස්වාමීන් වහන්සේ අනුනායකමක් හම්බෙලා තියෙනවා කියන්නේ. ඒකදව නම් මම මොකද කියලා මම තරන්න ප්‍රමාණයෙන් උත්සාහ කරලා මේකෙන් මගේ මේ සරල ජීවිතේ කැපවීමක් විනාශයක් සිද්ධ වෙන්නේ මට ওই නමලක් එක්ක ඉන්න හම් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මම කාර්යසභාවට ගියවලු මෙවුවා කවද කියලා කරන්න බෑ. මම මගේ ගුරු ආමතුරු කම්තරන් විතරයි ගන්න මට මේක කිසිම ඕන කමක් නැහැ කියලා. ඒත් පුළුවන් තරම් කල් දාන්න. පාසල් දාලා දාලා අපි ලොකු ආමතුරු අවුරුදු 90ට එළිය වයසයි. ඒක වන්දනා කරලා කිව්වලු ස්වාමීන් වහන්සේ මාව පිළිගන්න. හරියන්නේ නැහැ. මට දෙන්නේ විශාල පොර කෑමක්. දැන් මේක මට ගෙනලා දෙන්න හදන්නේ. මට බේරෙන්න. ඒක කවුද මම බුදු හත්යේ අපේ පරම්පරාවේ කවුරක්වත් අනුනායක වෙලා නැහැ. විචාර බලන් මැරෙන්නේ කියලා කොහොමද ඔක බාරගන්නේ කියන්නේ. ඒ ආවතු ඒ මම වැටුනේ පුදුමාකාර අමාරුවක්. ආයතනවල කිවලු මේක අපේ හිවිණකින්වත් හිතා ගන්න බෑ. ඔබේ කියලා පිළිද දක්ෂකම හම්බුණා මගේ ගෝලයා. අනුනායකුණා කිව්වොත් එහෙම අපේ වලන්ත කරත් එක්කම විචාරට මැරෙන්නේ කියලා කියන්නේ. ඉතින් ඒ මත්තම කිව්ව පටන් ගත්ත කෙනෙකුට දේශපාලන විතරයි තියෙන්නේ. ඇත්තටම අපේ මේ අනන්‍යවාහි ජීවිතය ගත කරලා අපි එළියට ගිහිල්ලා මේක දිහා බලනකොට මේක ඉඳගෙන ඒ බලනකොට ලෝකෙ පවතින්න පුළුවන් මේ සමතුලිතතාවයක් නෙමෙයි මේක තියෙන්නේ. ඒක රබර් බෝලයක් පත්‍රයට කරගෙන ඉන්නා වගේ ගතියක් තියෙන අතහරන ගමන් බුක් කරලා පනිනවා. ඒක යන්න දෙයක් නැහැ. ඒකයි කියන්නේ මට ඔය කියන්නේ කයි හාමුදුරුවෝ මම කියලා කිව්වා. ඊගාන දැකලා මම ඒකට වරුවම දෙනවා. ඒක නිසා ආවතුරු කටිකා මෙහෙමයි කියලා මම එකයි කියන්නේ මොන දේ කරා මොනවා සිද්ධ වුණත් ඉස්සරවලේ යන්න දෙපයි. හරිද? මම ඇවිල්ලා ඒක කාමරේ ගන්න. මොකද ඒත් හොඳටම දන්නවා එළියට යන්නේ මොකක් හරි ගුණක් බලාපොරොත්තු අතහරින්නේ නෙමෙයි තාම පිවිතුරු වාතයයි පිවිතුරු ජලයයි මේ පිවිතුරු නිසඳ භාවයයි. ඒකෙන් ගියාට පස්සේ මේ මිනිස්සු කරකලා විසම වුණා කියලා නම් දුස් කියනවා. මොන මොනවා දැකලා හිතන්නද? ඒකයි අපි ලොකු සාන්දල දැක්කට පස්සේ හිතුනේ ස්වාමීන් මේක මේ ගඟක් කිහිලට හරවලා ගැලෙනවා වගේ වැඩක් තමයි. දැන් බුදුම යන ඉස්සත් මං කීක හිටියේ මේක එක දවසක් නඩත්තු කරුවොත් ඉස්සරවයි. මේකේ වාතාවරණ කොයි වෙලාවක කරලා නැද්දන්නේ? එහෙම ඇති ඇති. නිසා අපිට කරන්න තියෙන්නේ අපේ ශක්ති ප්‍රමාණය කිසිම අලුත් වියුලක් ආරවුලක් ඇති කරන්න එපා. මේ තියෙන නිස්සද්ද භාවය මේ තියෙන සමගිය පිණිස ඕන දුකක් විසඳනවා. ඉතින් මේක නඩත්තු කරන යනවනේ උසාවියට අනේ තව එක අවුරුද්දක් කරපන්. පුළුවන් නම් මේක එක අවුරුද්දක් කරපන්. අපි විවේචනය කරගන්න ඕනේ. හැටිලින් විවේචනය කරගන්න ඕනේ අපි ළඟ තියෙන බෞද්ධානික භාවය. ඔතේ බෞද්ධානික භාවයේ මැද හෝ අපේ සමත භාවනා විපස්සනා භාවනා වැඩෙනවා නම් කාටවත් මොකෝ දෙවියන් මොකක් ප්‍රශ්නයක් මොකක් අපි බලා ගන්න ඕනේ ඒක. ඒ නිසා විපස්සනා කරන මනුස්සයන කවපාරක් පාළි කියන කියන්නේ ද්‍රව්‍ය නෙවෙයි. ඒ සංස්කාර ඇති කර ගන්නවද නැති කර ගන්නවද කියන එක. ඒ නිසා ඒක පුද්ගලික මතයක් හැබැයි මේක ලාභයට හරව ගන්න එපා. බවවාදී වුණාට පස්සේ මම විපස්සනා කරන්නම් කියන ඉතල බවවාදීක වෙන්න හරවලා පස්සේ විපස්සනා කරන්න යන්න එපා. ඒ කියන්නේ ඒක සමීකරණ කතරගුණ කලබල කරගන්න කන්ද. මේ ජීවිතයේ මූලික ලක්ෂය ඇති. කරගෙන යන්නේ වැඩිනේ පුළුවන් තරම් හැම කෙනෙක්ම කල්පනා කරලා පිරිසට ආදර්ශවත් වෙන විදිහට අපි ඉසුරු කරලා යන ආදර්ශය ලකුණු කරන විදිහට පුළුවන් තරම් අල්පේච්ච ගතිය දැනගන්න. හැබැයි මම එකක් කියනවා ඔය අවුරුදු තිරුණාසනේ කියලා අවුරුදු 20 30 වෙනකොට නම් භාවනා කරන්න කරතන්නේ. අර තරුණ කාලේ තමයි වැඩ පෙන්නන්න ඕන තමයි. සාමාන්‍ය ඒ කියන්නේ තලසුණා වෙනකොට ඉබේම වගේ ශිෂ්‍ය අවශ්‍ය දේවල් කරලා තියෙනවා. ආයෙත් තියෙනවා. ඒකකොට කරතන්නේ. මොකද ඒක ඔක්කොම ලෙතෙන් යන්නේ නැහැ. නොසඳින සූත්‍රය යන්නේ. ඒත් වැදගත්ම දේ තමයි මේ පැවිදි මුල් අවුරුදු පහ. සම්බදා මුල් අවුරුදු පහ කිසිම වෙලාවක ඉදිරිපත්තට තීන්දුව ගන්නවා. හැම වෙලාවෙම කාගේ හරි අත යටදී. වෙන දෙයක් අහගෙන. වෙන දෙයක් කාගෙන. ඉතින් ඊපස්සේ මත්තන් වෙනවා. ඇතුවම කරන්නේ. ඒක තනිකර අධ්‍යාත්මවාදී ක්‍රමයක්. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඕන තරම් කියන එකෙන් කරදරයක් පුළුවන් එක ඇත්තෝ කටිපොති නැත්තෝ අත ඇරලා බලති කියලා කියන්නේ. ඉතින් නැති කට්ටියට බණ කියනවා. ඇති කට්ටිය විඳිනවා. ඒක කරන්න දෙන්නත් එපා. තමන් වැඩි හිටි වෙනකොට හොඳට බලා ගන්නකොට කාටවත් දෙන්නේ මුල් කාලේ නම් කවදාවත් අයිතිවාසිකම් ගන්න ආවකුත් නැහැ. අවුරුදු පහම නිච්ච සමාදන් වෙලා ඉන්නවා කියන අදහස තියාගෙන ඉන්නවා. හැබැයි වරින් වර උපදාව ප්‍රතික්ෂේප කරගොහම ලේසියි. අපදාම ලේසියි. ගල්දු කියනවා වගේ පහේ පහේ පහේ. අපදාම ප්‍රතික්ෂේප කරනවා. ඒක ඉස්සරහට ඉන්න කතියක්. මොන් බෑනේ ඉස්සරහ. ඒක තමයි ආකාර. මේ සාදායමි සම්පතං කුඤ්ඤ සම්පතං සති දීවා නෝදං සබ්බදලපති ඉතාරාජගම්මි සම්පතං කුඤ්ඤ සම්පතං සති සබ්බ සම්පatti සිද්ධායි සාරාජගම්මි සම්පතං කුඤ්ඤ සම්පතං අපේ සත්තානුමෝදන්තු සබ්බකම්පතිසිද්ධා ආකාශත්තා චුම්මත්තා දීවානාගාමයිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගාමයිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගාමයිත්‍තික යන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනම් සුසිතාවන්ත ඥාති ඉදං හෝ ඥාතිනම් සුසිතාවන්ත ඥාති ඉදං හෝ ඥාතිනම් සුසිතාවන්ත ඥාති පිටසන්ත කාස්වාදීන මතසම්පන්න සේනා

ආරණ්‍ය සේනාසන වාසී මුචකාද ගරු උදේවිදක ධම්මජීව ස්වාමීන් වහන්සේ Thank you.